ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම දේශනාව සඳහා දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලම දෙනා ඒ සඳහා සූදානම් වෙලා tempat වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මූලෝකෝ බ්‍රාහ්මණ මොහේන අභිභූතෝ අත්ථ ව්‍යාදායපි චේතේති පර ව්‍යාදායපි චේතේති උභය ව්‍යාදායපි චේතේති චේතසිකම්පි දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අංගුත්තර නිකායේ තික නිපාතේ ගායන තන් තුනේ කාරණා අඩංගු පොතේ බ්‍රාහ්මණ වර්ගයේ තියෙන මේ ජානුස්සෝනි සූත්‍රය ඉදිරින් තියාගත්ත බව අපි මතක් කරගන්නමු අවුගේ දවස් දෙකේ අපි මතක් කරගත්තා බ්‍රාහ්මණයත් එක්ක සර්වචන් වහන්සේ ඇතිවිච දෙබසක් ඒ දෙපසේ සාරාර්ථය තමයි මේ සූත්‍රේ කතා ශරීරේ බාටපත් වෙලා තියෙන්නේ. ඉතින් මේ බ්‍රාහ්මණය නගන්නේ ශාසනය පුරාවට නැගින ප්‍රශ්නයක් සාන්තිතිකෝ නිබ්බාණං සාන්තිතිකං නිබ්බාණං කෝබන්ති උච්චති කිත්තවතාන කෝබන්තේ නිබ්බාණං සාන්තිතිකං හෝති ස්වාමීන් වහන්සේ මේ නිවන අස්පනා අපිට දැකිය එකක් කියනවා නිවන අස්පනා අපිට දැකිය හැක්කක් කියනවා. කිතකින් මේ නිවන අස්පනා අපිට දැකිය හැක්කක් කොටපණ විය හැකිද? අකාලික වූ ඒ පසිකෝ පණයිකෝ පච්චත්තං වේිතබ්බ වෙනවද කියන ප්‍රශ්නේ. ආයිති ඒක අනු අපිට බලපුවාම හිතන්න පුළුවන් මේ අද කාලේ නම් ඒක සාධාරණ ප්‍රශ්නයක් මොකද කාමයට වෙයිදිලා ලෝකයාම කාමයේ පිටිපස්සේ සැපසෙවීම පිටිපස්සේ යනකොට ඒකෙන් වෙනස් වූ ආධ්‍යාත්මයක්, ඒකේ වෙනස් වූ ඊනාමිෂ සුඛයක් කවදාකවත් සාන්දෘෂ්ටික වශයෙන් පිළිගන්න කැමති නැහැ. පිළිගන්න බව ප්‍රතිපත්තියක හෝ විවස්ථාවක පේන්නේ නැහැ. හොයන්නෙම ද්‍රව්‍ය සැපය එහෙම නැත්නම් ආමිෂ සුඛය. ඉතින් ඒක නිසා ඒක අහන්න වටිනවා. ඇයි මේ කට්ටියක් වෙන් වෙලා මේ ලෝකේ සාමාන්‍ය ගමන නොගිහින් මේ කාම සැපේ වෙනුවට නිරාමස සැපයක් හොයන්නේ ඇයි නැත්නම් ඒ වගේ නිවනක් මොක්ෂයක් නිර්වාණයක් පතන්නේ ඇයි? එහෙම දෙයක් ඇත්තටම පුළුවන්ද? අසපන අපිට දකින්න කියලා. අද ඉතින් මේ ලෝකයේ ජනමාධ්‍ය දිහා බලනකොට හිතෙනවා. අධ්‍යාපනය දිහා බලනකොට හිතෙනවා. නමුත් මේ මේ ඥානසෝනි බ්‍රාහ්මණය පෙන්නනවා. එදා සරුවචනාන්තේ මේ සම්පූර්ණ අසපන අපිට ඉඳද්දී ඒත් ඒ ප්‍රශ්නේ විදියට වළංගුයි. මේකෙන් පේන්නේ ධර්මයේ තියෙන ගැඹිරත්වය එනතන සර්වචන්නාංශිකේ ලෝකයක පහළ වීම ඇති දුර්ලභත්වය. ඒ වගේම මේ ධර්මයේ ගැඹුරතරමට බහින කෙනා මොන්න තරම් සැකරාශයක් සහිතව දෙක බහින්නේ. ඒ නිසා එවැනි ධර්මයකට බැහැගෙන කටයුතු කරන්න මොන්න තරම් ශ්‍රද්ධාවක් ඕනේද කියලා. ඒ නිසක බව මුලින් ඇති කරගන්නේ අපි ශ්‍රද්ධාව හරහා. පහු වෙනකොට තමයි ඒක අපි සාක්ෂාත්කරණය කරන්නේ. අස්පනා අපිට දකින්නේ, අත් දකින්නේ, අත් විඳින්නේ. ඉතින් සර්වඥාන්තර මේ දෙකම කරන්න වෙනවා. එකක් තමයි ඒක පිළිබඳ ශ්‍රද්ධාව නැති කෙනාට බුද්ධ ආලම්බන ප්‍රීතිය ඇති කරලා ධර්ම ගෞරවය ඇති කරලා මේ වැඩේට හිත යොදන්න මේ 아무තු විදියට කල්පනා කරන්න යොන්සමස්කාරය ඇති කරන්න බුද්ධ බුදු ගුණ බුද්ධ බුද්ධජනසිකය අරං ආදී බුදු ගුණ හරහා ලෝකයට ආගමක ස්වරූපයෙන් මූලික ප්‍රසාද සද්ධාව සීසයෙන් මිනිසුන්ට ආමන්ත්‍රණය කරන සිද්ධ වෙනවා. අනිකුත් සියලුම ශාස්ත්‍රඥාන්සලට වගේ. නමුත් අනිකුත් ශාස්ත්‍රඥාන්සලා එතනින් නතර කරනවා. සද්දේය සිද්ධාව විතරයි කරන්නේ. සර්වචන්නාන්සරේ සිද්ධ වෙනවා මේක පච්චක්ක සිද්ධාව වශයෙන් ප්‍රත්‍යක්ෂ කර දැකිනකොට ඒ ප්‍රත්‍යක්ෂ කරණය මරණින් මෙපිටට ගෙනල්ලා මෙලවදීම දැකිය හැක්කක් බව අර සද්ධාවෙන් පිළිගත් ආයතේ මුලින් මුලින් කාරණානුකූලව තේරුම් කරලා දෙනවා. පොතේ දැනුමේ නමුත් ඊට එහා යන කෙනාට ඒකේ තියෙන යාන්ත්‍රණය මෙන්න මෙහෙමයි මේක සිද්ධ වෙන්නේ න්‍යාය මෙහෙමයි ප්‍රතිපදාව මෙහෙමයි විසුද්ධි ක්‍රම මෙහෙමයි කියලා ලස්සන විස්තර කරන්න වෙනවා. ඒ නිසා සර්වචනාංශය අනික් ශාස්ත්‍රවල වංශලට වැඩිය මේ ශ්‍රද්ධාවෙන් ඉදිරියට ඉදිරිපත් කරගත්ත දේ සාක්ෂාත් කරගන්න පිළිබඳව නැත්තම් ප්‍රත්‍යක්ෂ කිරීම පිළිබඳව වගවීමක් තියෙන එකම ශාස්ත්‍රවල වංශය. ඒක නිසා සාමාන්‍යයෙන් කෙනෙකුට සිද්ධාාවක් ඇති කරගන්න. එතන උරගා බලන්න ਸਰවඥාන්සේ ක්‍රම තුනක් පෙන්ලා දෙනවා. සද්දේය සිද්ධා, අනුමාන සිද්ධා, පච්චක්ක සිද්ධා කියලා. සද්දේය සිද්ධා කියලා කියන අපේ සාස්ෘණාංශයේ මේ සාගුණ විශේෂයක් සහිතයි. ඒ නිසා සාස්ෘණාංශ කියමුනේ සමම අදාහ ගන්න ඕනේ. ඒක මම ප්‍රසාද සද්ධායෙන් කදා ගන්නවා කියලා උග දෙනෙක් සත්‍ය දකින්න ඉස්සලා අත ගන්න ඉස්සලා ඒ කෙරේ සතිය පැහැදිලි ගන්නවා සිද්ධාව කරගන්න නැත්නම් ඒක අත්විඳ ගන්න උත්සාහ කරනවා සද්ධාව හරහා. ඒකට ඒකට මේ පශාද සද්ධාව කියනවා පැහැදෙනවා. ਸਰවචනාංශ කෙරේ පැහැදෙන නිසා ධර්මයේ කෙරේ පැහැදෙන නිසා සංඝයා කෙරේ පැහැදීම නිසා නිවන නැති වුණාට දැනට පේන්න අපි අදාහගනිමු කියලා විශාල පිරිසක් අදහනවා. ඒ කොච්චරද කියනවනම් අනිකුත් සියලුම අගම් වල සියලුම තේජනාංශ අදාහන දැකලා නෙවෙයි. කිසිම කෙනෙක් දැකලා නෙවෙයි. එහෙම දෙයක් තියෙනවයි කියන එක ඇදහුවේ නැත්තම් ඒක ජීවිතයක් ගොනු කරගන්න විදියක් නැහැ. ඒක නිසා ඇදහිල්ලක් මනසට තියෙන්න ඕනයි කියලා. සර්වඥාන්සේ එතනදී පටන් ගන්නවා. ඊට පස්සේ උන්වහන්සේ අනුමාන සිද්ධාවෙන් පෙන්නලා දෙනවා මම මේ පෙන්නන දේ මෙන්න මේ ප්‍රතිපදාව දිගේ ගියොත් මෙන්න මේ ඉර දිගේ ගියොත් මේ විදියට ගියොත් සාක්ෂාත් කරන්න පුළුවන්. කොහොමද මම මේක මේ දැනට පවතින මානසිකත්වයටදී එවැනි සාක්ෂාත් කරන්නට ඉඩ සලසා ගන්න. ඒක කරන්නේ තර්කණේ. ඒක කරන්නේ ණය විපස්සනාවෙන්. ඒක කරන්නේ චින්තාමය ක්‍රමයට පෙන්ලා දීලා තියෙනවා. මෙන්න මේ මේ තැන්වල හොඳට විස්තර සහිතව බලන්න මේ පුංචි පුංචි පැලිරි වගේ අපෙතේ. අන්නේ පැලිර හරහායි මගේ ගමන යන්නේ. ඕක නොදකින්න යොතෙක් කල් අපි ගියේ. දැන් අපි අතන මෙතන තියෙන පුංචි පුංචි පැලිරි නැත්නම් කඩතොළු හොඳට දැක ගන්න. Tamanට කඩතොල විතරයි පේන්නේ. ඔත් පහු වෙනකොට සම්පූර්ණයෙන් දෙබෑ කරන්න පුළුවන්. අන්නේ දෙබෑ කිරීම හරහා දැන් toy පද්ධතිය තියෙන අඩුපාඩු කණ්ඩික දැකීම හරහා ওই පද්ධතියේ සම්පූර්ණ බෝල් දෙයක් බව ඇතුලේ සම්නිකර හිත් කෝම්බයක් බව පුස්සක් බව සාක්ෂාත් කරන්න පුළුවන්. ඒක මෙන්න මේවා. කියලා ඊට පස්සේ සක් සද්දේය සිද්ධා පච්චක අනු පච්චක්ක සිද්ධාව පෙන්නනවා මමත් මෙහෙමයි මේක ප්‍රත්‍යක්ෂ කරපන් කියලා ගෝලිය බාලියොත් ඉන්නවා මේ මේ මට්ටම් වල ප්‍රත්‍යක්ෂ කරපුවායි මේ ශාසනය ඉන්නවයි කියලා ඒ ප්‍රත්‍යක්ෂණය manuss ලෝකේ ගෙනහැර පාන. ඒ ගෙනහැර පාන්න බැරි නම් මේක තන්නේ කර මුලාවක්. මේක තන්නේ කර මුසාවක්. නමුත් සර්වචන්සේ සඳහන් කරනවා ඒක කරලා ඉවර වෙලා බුදුජානනාංශයේ ශාසනය කටයුතු වල බැස්සේ Taman සාක්ෂාත් කරලා. ඒක නිසා යම් කිසි කෙනෙක් යම් කිසි ශාස්ත්‍රඥ වහන්සේනමක් අනුගමනය කරනවා නම් යම් කිසි ගුරුවරයෙක් අනුගමනය කරනවා නම් ඒක කොහොමද මම මේ යන පාර හරිද වැරදිද කියලා දැනගන්නේ කියලා ආජීවකෙක් ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ අපේ බුදුහාමුදුරුවෝ කාට යන්න අපේ බුදුහාමුදුරුවෝ කාව ඔක්කොම දන්නවා උන්වහන්සේ කාට යන්න කියන්නේ ආනන්ද හාමුදුරුවෝ කියනවා ඔබතුමා යනකොට මේ ශාස්ත්‍රුන් වහන්සේගේ දේශනාව ඇහුවට පස්සේ කරන දේ කියන කියන දේ කරන බවට ඇසුරු කරලා බලන්නේ කියලා. ඒ ශාස්ත්‍රෝන් වහන්සේ තමන්වහන්සේ කියන දේ කරනවද කරන දේ කියනවද කියලා. ඊට පස්සේ එයාගේ ක්‍රියාපටිපාටි. ඊට පස්සේ බලන්න එයා ඔය කියන પરමාර්ථයට ගිය බව පේන්න තියෙනවා. එයා කියන්න හදන දේ අත්දකලාද කියන්නේ කියලා. කරන දේ කියනවා කියන දේ කරනවා හරහා බලන්නේ කියලා. තුන්වෙනි වශයෙන් කියනවා ඒ විදියට අහලා ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ தත්තරපත් වෙච්ච තව ශ්‍රාවකයෝ ඉන්නවද කියලා බලන්න කියනවා ඉන්නවනම් විශ්වාස කරන්න කියනවා. එහෙනම් ක්‍රමේ හරි. ශාස්ත්‍රුන් වහන්සේත් කියන දේ කරනවා උන්වහන්සේත් ප්‍රත්‍යක්ෂණය කරලා තියෙනවා. Tamanට ඉස්සරලා එතෙන් ගිය කට්ටිය ඉන්න ඕනේ. ඉස්සරහම සැදී ශාස්ත්‍රුන් වහන්සේම කඳුර ගන්න යන්න එපා. ඒක හරි භයානකයි. කොහෙන්ද දන්නේ යන්නේ. දන්න කෙනෙක් ඉන්න ඕනේ. ඒගොල්ලෝ ප්‍රත්‍යක්ෂ කරලා දෙන්න ඕනේ. ආ එහෙමනම් වැඩේ හරි. ඉතින් මේ සර්වචනන්ද වෙන ප්‍රායෝගික පදනමකයි මේ ප්‍රතිපදාව ගෙනියන්නේ. ඉතින් ඒක නිසා ඥානසෝනි බ්‍රාහ්මණය ඇවිල්ලා බුදුරජාණන්සේත් එක මෙහෙම හෙට්ටු කරන එක, ගණදෙනු කරන එක ඇත්තටම අප වෙනුවෙන් කළ යුත්තක්. එහෙම නොවුනනම් අපිට දැන් ප්‍රත්‍යක්ෂණය කරන්න විදියක් නැහැ. උරගා බලන්න විදියක් නැහැ. ඉතින් මේ බමුණ ආන්නේ මේ ඔබාංශයේ කියන මේ නිවන එහෙම නැත්නම් මේ අසහනේ නැති තැන නැත්නම් මේ ආතතිය නැති තැන සාන්දෘෂ්ටිකද තමා වශයෙන් දකින්න පුළුවන්ද? නැත්නම් දෙඤ්ඤන් සල්ලිද කල්බතු ක්‍රමයටද මේක කරන්නේ නැත්නම් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්ද කියලා. ඉතින් ਸਰවඥාන්සේ ඒකට දෙන්නේ ප්‍රායෝගික උපක්‍රමයක්. බමුණගෙන් අහනවා උඹේ හිතේ රාගය තියෙන වෙලාව මට අඳුර ගන්න පුළුවන්ද? ඉතින් ඒක සාමාන්‍ය ඕනම කෙනෙකුට උඹේ කිල්ලෝට උඹේ පුදස්මඩ ඉතලේ කිල්ලෝටයක් තියෙනවා. ඔව්. ඔය කිල්ලෝට වුණා තියෙනවා. ඔව්. ආන්නේ වගේ ඉච්චරයි. ආයේ මේ බමුණට අඳුල්ලා දෙන්න යන්නේ රාගය කියන එක. රාගය කියන එක හිතේ තියෙන දෝ. මම ඔබට කියන්නේ මෙච්චරයි. මේ රාගය හිතේ තියෙනවා නම් ඒක අනිවාර්යයෙන් ඔබට දුක පිණිස පීඩා පිණිස හිටිනවා. ඔබ හිතේ රාගය තියෙනවා නම් ඔබ කොච්චර සාන්ත දාන්ත වෙන්න හැදුවත් ඔබ කොච්චර අනුන්ගේ හිතසුව ගැන කල්පනා කරත් ඔබ කරන හැම වැඩකින්ම වගේ අනුන්ට පරපීඩාව සිද්ධ වෙනවා. අනුන්ට පීඩයි. අනුන්ට කරදරයි. දෙපැත්තටම කරදරයි. ඉතින් ඒක බමුණට පිළිගන්න වෙන්නේ තර්කයෙන්. මේක ඉතින් කියන්න බෑනේ අපි හිතනවා නෑ නෑ මම මේ අනුගෙනුවෙන් මේ හිතලා බලලා කරන්නේ බොක්කෙමයි ලේවලින්මයි තේකේ නරකක් වෙන්න බෑ කියලානේ අපි ඔක සාධාරණීකරණය කරන්නේ. නමුත් ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක්ගේ හිතේ රාග නිස්ත්‍රිත නම් ඒ හිතින් කරන සෑම දෙයක්ම කෙලෙස්. ඒ හිතින් කරන සෑම දෙයක්ම Tamanට කරදරයි, අනුන්ට කරදරයි. මනසාචේ පදුත්තේන භාසතිවා කරෝතිවා තතෝනම් දුක්ඛමං වේති චක්කම වාතෝ පදං තමන්ගේ හිත දූෂිත නම් රාගදීසිත නම් අනිවාර්යයෙන්ම ගෑන් ගල්කොනාගේ කරේ මේ කුරේ පිටපැත්තෙන් ඇදලා එන කරත්තේ වගේ කරන කරන දේ වලින් කෙලසෙනවා ඊට පස්සේ කියනවා උඹට මං කිව්වොත් මේ රාගය අස්පනා අපිට නැති කරන්න පුළුවන් මේ තරම් දුක් දෙන රාගය අස්පනා අපිට නැත කරන්න පුළුවන් චිත්තක්ෂණ වශයෙන් තාවකාලික වශයෙන් ක්ෂණබංගුර වශයෙන් මෙන්න මේව නතර කරොත් ඔබට තේරෙයි අරතරන් සාංශාරිකව බැහැර කරගෙන ආපු රාගය අපේ තුයේක මේ ලෝකේ ඉන්නකන් රාගය නැති කරන්න බෑ. ඉතින් මොකද කරන්නේ කියලානේ. නෑ මං කරන්නයි කියලා දෙන්නම්. කරලා බලපන්. ආන්නේ වෙලාවට ඔබට මේ චිත්තක්ෂණ වශයෙන් රාගය නැති කරගෙන චිත්තක්ෂණ වශයෙන් ආතතිය නැති වෙනවනම් අසහනෙ නැති වෙනවනම් ඔබට අස්පනා අපිට දැක ගන්න පුළුවන් ඔන්න රාගය නිසා මෙහෙමයි රාගය නැති වුණොත් මෙහෙමයි. ඒ වගේම ද්වේෂය පැන හිතපන්. තරහ ගියාට පස්සේ දූෂිත මනස ඇති වුණාට පස්සේ කරන කරන හැමදේම තමන්ට දුක් පිණිස අනුන්ට දුක් පිණිස හිනවා. ඒකට කියනවා අපි කවුරුත් එක තරහ වෙලා ඒ කෙනාට ගහන්න අසුචි ටිකක් අතර ගත්තොත් ඒ කෙනාට අසුචි විසිකරන්න ඉස්සලා තමන් කෙලසෙනවනේ කොහොමඩක්වත්. ඒ වගේ තමයි ද්වේෂය. ද්වේෂයේ තියෙන හිත මේ අනුන්ට කරදර කරන්න කියලා තමයි සැලසුම් කරන්නේ. නමුත් පටන් ගන්නකොට දූෂිතයි. පණ ගන්නකොටම කෙලසිලා තියෙනවා. ඊට පස්සේ තමයි පරපීඩාව කරන්න පුළුවන් නිසා අන්තිමට දෙපැත්තම විනාශ වෙනවා. එහෙම නැත්නම් කියනවා පත්‍ත්‍ච යකඩ ගුලියක් අතර ගන්නවා අනිත් එකනට තමල ගහලා අනිත් කෙනා විනාශ කරනවා. ඉතින් යා හතර ගුලිය අතර ගන්නකොටම අත දානවා. ඕක තමයි ද්වේෂය කියන්නේ. ඉතින් මේක තියෙනවා නම් ඔබට දුකයි. මේක තියෙනවා අනුන්ට දුකයි දෙපැත්තට දුකයි. මම ඔබට කියලා දෙන්නම් ප්‍රතිපදාවක්. අනුපූර්ව ප්‍රතිපදාවක් මේ ද්වේෂය ස්ථිර වශයෙන් නෙමෙයි తాවකාලිකව නතර කරන. අන්නේ తాවකාලික නතර කිරීමේ අත්විඳලා උරගාල බලපං. ඒ වෙලාවේදී ওই කියන දැවිලි තැවිලි තියනවාද කියලා. කෙලසිල්ල තියනවාද කියලා. උඹේ උඹේ රාගේ ද්වේෂ නැතුව ඉන්න වෙලාවේ බලපං. අනික් කෙනෙකුට උඹෙන් තියනවාද කියලා පීඩාවක් හානියක් නැහැ. දෙපැත්තරම නැහැ. මං කියනවා ඒ නිසා ද්වේෂය දන්න මිනිහට ද්වේෂ ආධිනව දන්න මිනිහට මේ ප්‍රතිපදාවේ ගියොත් ඒ ද්වේෂයතාවකාලිකව නැත්තන දැකලා ඒක අත්දක ගන්න පුළුවන් නම් ඒ අත්දකින්නේ අස්පනා පිටමයි මරණින් මත් නෙවෙයි ඊට පස්සේ ඔබට මෝහය තියෙනවා මේ ඇති දේ ඇති හැටියට තේරෙන්නේ මේ අද අපි මාතෘකා කරේ මුල් මුල් හෝකෝ බාක්න මොහේන අභිභූතෝ මෝහයෙන් යටපත් වෙලා මෝහයෙන් මත් වෙලා ඉන්න මිනිස්සෙක් අනුන්ට දුක් වෙනස තමට දුක් වෙනස දෙපැත්තට දුක් වෙනස කටයුතු කරනවා. මෙන්න මේ මෝහය ආපු වෙලාවක තමන්ට මේ මෝහය මුලදිම තීන්දුව කරගන්න දැකගන්න නැත්තම් දැනගන්න ක්‍රම දෙකකින් පාර වෙන්නේ මේ මොහොය කියන්නේ තනි තිරයක් තිබිලා අයින් කරවා එකක් නෙමෙයි. තිරතල දෙකකින් වැහිලා තියෙන එකක්. අපි ලෝකේ ගැන දන්නේ නැහැ. ඒකට කියනවා සාමාන්‍ය නොදැනීම කියලා. සර්වචනසේ අතින් ලෝක විදු. උන්වහන්සේත් එක බලනකොට අපි මේ උන්වහන්සේ ඉරහඳ වගේ ඉර වගේ බබලනවා නම් අපි කන මැදිරිය තරම්වත් දැනුමක් නැහැ. මම හිතන්නේ ඒක අපිට ඉච්චර ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. තේරුම් අරගන්නයි. ඊට වැඩිය බරපතල දෙයක් තියෙනවා. වැරද්ද සත්‍ය වශයෙන් තේරුම් ගත්ත මිච්ඡා ප්‍රතිපත්තියක් අපි ළඟ තියෙනවා. මේ දේ හරි කියලා අල්ලලා තියෙන්නම වැරදි දෙයක්. වැරදි කියලා ප්‍රතික්ෂේප කරලා තියෙන හරි දේ. මේකද කියනවා මිච්ඡා ප්‍රතිපත්තිය අවිද්‍යාව මේක තමයි ගලවන්න බැරි මේක පිළිකාවට හපන මේක තියාගෙන ඒක හරහා බලනකොට එයාට පේන්නෙම කැටලක් හදිච්ච මිනිසෙකුට වගේ හොඳ පිරිසුදු දේ බොඳ වෙලා යනවා. ඉතින් එයාට හිතෙන්නේ මේ දේ බොඳ වෙලා තියෙන්නේ කියලා. ඒ මොකද එයාගේ ඇහි සුද. ඉතින් බුදුරජාණන් මේ සුද කපන්නේ ඇහි සුද කපන්න තමයි මේ විපස්සනා පෙන්වන්නේ සාබුදු ජානවාසයට. අක්ෂි වෛද්‍ය කියන නම දෙනවා සල්ලක්ඛ්‍ය කියලා. උනාට හරියට අර සුද කපලා පෙන්නනවා. ඔන්න බලපන් දැන් ඕක දිහා බලපන්. ඔබ ඔච්චර කල් මේ බලපලා හිටපු දිහා මේ ටන්සියන් తీර බලන්න පුළුවන්. ඒ මොකක්වත් නිසා නෙවෙයි. මෙතෙක් කල් වැරදියට දැකපු නිසා. මෙන්න මේ වැරදියට දැකීම අයින් කරනවා කියන එක හුඟක් අමාරුයි වයසට යන්නේ. මොකද ඒක අල්ල බදා ගන්න වැඩි. මේක හරිය ලේසි පොඩි ළමයින්ට. මොකද පොඩි ළමයි අල්ලගත්තදී දැඩිසිය අල්ලගන්නේ නැහැ. ඒක ප්‍රශ්න තියෙන්නේ මේ බුදුහාමරගේ ප්‍රතිපත්තියට මේ පොඩි ළමයි පෙළඹෙන හරි අඩුයි. මොකද ඒ අත්තන්ගේ ජීවිතේ ඊටාම වැදගත් නිසා ඒගොල්ලන් ඉගෙන ගන්න තියෙනවා. අනිකුත් රාජකාරී දෙන සම්පෙළඹෙන්නේ නැහැ. නමුත් මනස හරි පිරිසිදුයි, හරි නිර්මලයි, නික්ලේශී පොඩි එකාගේ. නමුත් මේක තේරුම් ගන්න භාෂා සාහිත්‍ය දැනුමක් නැහැ. එහෙම නැත්නම් කියනවා නම් අවශ්‍යතාවයක් දැනෙන්නේ නැහැ. ඇත්තටම දෙමාපියෝ 100%ක් වයි කියන්න ඕනේ ඒකට. අර ලස්සන සුන්දර වයස ඒක යොමු කරනවා මොකද්ද එකට ඌට තේරෙන්නේ නැති දෙයකට මේ දෙමාපියන්ගේ අපේක්ෂාවන් ඉෂ්ටකරනද අන්තිමට අරු අඟුලිමාල කෙනෙක් වසලේ කරලා තමයි නැතර කරන්නේ. ඒ නිසා මේ මෝහය පිළිබඳව අපි වයසට යනකොට යනකොට හරියට පශ්චාත්තාප වෙනවා. අනේ මට මෙච්චර මෝඩකම් තියාගෙන මෙච්චර යනවා කියලා දෙන්න බැරි වුණානේ. ඒ නිසා කොහොමද මේක අයින් කරන්න කියලා කියනවා. නමුත් මතක තියාගෙන ඉන්න ඕනම පොඩි දරුවෙක් පිළිලා අවුරුදු 6ක් යනකම් කිසිම කෙලෙසයක් හිතේ නැහැ. මේ නික්ලේශී තරංග අපි පටන් ගත්ත නිසා ඒ 6 4 තීරණා කියපු දවසේ තමයි කෙලෙසෙන්න පටන් ගත්තේ. මේක තමයි අපි අගේ ආඩම්බරය කරමින් උඩින් තියාගන්න තියාගන්න අපිට මාන්නේ වැඩෙනවා. තෘෂ්ණාව වැඩෙනවා. මමත් ලොක්ෙක් කියලා හිතෙනවා. මේ සේරනවා කියනවා මොහේ කියලා. ඒ නිසා මේ මෝහය දුරු කරනවා කියන එක මහා ලොකු රාජකාරියක් නෙවෙයි. හයට අවුරුදු මොලේ වර්ධනය අංග සම්පූර්ණ වෙච්ච නැති දරුවෙක් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා කෙලෙස් දන්නේ කිසිම චේතනාවක් නැහැ හිතේ. නමුත් ඒ ළමයාට ඒක තේරුම් ගන්න බෑ. මගේ හිතේ කෙලෙස් නැති බව තේරුම් ගන්න බෑ. ඒ නිසා වාදයක් කරලා යාට පෙන්වන්න බෑ. උඹලා හරි කෙලෙස් සහිත මිනිස්සු ඉන්නපා මට මේ අකුරු සාත්‍රය උගන්වන්න මම කෙලෙසෙන්ඩයි හදන්නේ කියලා. අම්මට කියන්න ඕනකම තියෙනවා. ඇත්තට හොටි කාටුට කියා ගන්න විදියක් නැහැ. තාත්තට කියන්න ඕනකම තියෙනවා. උඹලා මේ මාව දොස්තර කෙනෙක් කරන්නයි හදන්නේ. මම සිවිල් සර්වන්ට් කෙනෙක් හදන්නයි හදන්නේ. ස්ටේෂන් මාස්ටර් කෙනෙක් කරන්නයි හදන්නේ. යකෝ තෝ කාලා තින්නනෝ මට දෙන්න එපා. මම උඹට වැඩි පිරිසුදු කියලා ඇත්තටම පොඩි එකක් කියනවා. අම්මලා තාත්තට ඇහෙන්නේ නැහැ. මොකද අම්මලා තාත්තට උන කොහොමද අර කාර කොහොමද දාලා ඊට කරලා තද කරගන්නනේ. ඒ නිසා මේ මෝහය නැති කරනවා කියන එක කරන්න බැරි දෙයක් කියලා හිතන්න එපා. පුළුවන්. මොකද අපි පටන් අර තියෙන එතන. ඒක දැන් උනත් බලන පොඩි ළමෙක් දිහාට ගිහිල්ලා රාගයක් දෙන්න පුළුවන්ද කියලා? බෑ. කඩදාවත් බෑ. අපි ළඟට ගිහිල්ලා ගත්තොත් අපි ඔය කීයක් හරි ගණන් දෙනකොට රාගෙ ටිකක් ගනි ලල්ලි දීලා හරි. ඌ ගන්නෑ. උට මෝහයක් දෙන්න බෑ. උට ද්වේෂයක් දෙන්න බෑ. කවදාකවත් බෑ. ඒ තරම් නිර්මල කෙනකින් පටන් ගත්ත නිසා මේ මොහේ දුරු කරන්න බෑ කොච්චර බණ කිව්වත් දැන් බෑ කියලා කියනවා ඇත්තටම බෑ කියනවා නම් බෑ තමයි බුදුහාමරෝ ඒකට නෙමෙයි මේ පෙන්වන්නේ මේක කළ හැකි ඒක නිසා අපිට අවශ්‍ය වෙනවා මොහේ තිබුණොත් තමට දුක් දෙනවා අනුන්ට දුක් දෙනවා හරියට කැටලක් හදිච්ච මනුස්සයා වගේ ඒක නිසා මේ දෙක නැති කරන මොහේ දුරු කිරීමේ ක්‍රමයක් අපි කියමු චිත්තක්ෂණ වශයෙන් ක්ෂණ බංගුර වශයෙන් යම් කෙනෙක් බුදුහාමරෝ කියන ප්‍රතිපදාව බුදුහාමුදුරුවෝ කියන ශික්ෂාව බුදුහාමුදුරුවෝ කියන ශිල්පේ අනෝ ඉදිරියට ගියොත් අස්පනා අපිට මේ දවසක දෙක පොඩි පැය ගානක පරීක්ෂණකින් කරලා පෙන්නන්න පුළුවන් මෙන්න මේ විදිහට හිටියොත් ඒ චිත්තක්ෂණේ මොහි නැහැ ඒ චිත්තක්ෂණ ඔබට අත්දකලා ඒක බුද්ධියට සින්න කරගන්නවා ටික වෙලාවක කරලා බලපන් ඒ හිටපු වෙලාවේදී ඔබට තේරෙයි මේ වැටෙන දේවල් අස්පනා අපිට වැටෙන්නේ කවුරුත් කිව්වට නෙමෙයි ඒක ඒක නෙවෙයි කියන්න වෙන කෙනෙක් මේ ලෝකේ නැහැ. ආන්න ඔය විදිහට ද්වේෂ නැති, මෝහය නැති කරන්න පුළුවන්. ඒ නැති කරන්න ගන්න උත්සාහ කරන වෙලාව තුල උඹට කිසිසේත්ම පීඩාවක් නැහැ. අනුන්ට පීඩාවකුත් නැහැ. දෙපාර්ශ්වයටම පීඩාවක් නැහැ. ඒ නිසා උඹට දුක් දුම්නසේ චිත්තක්ෂණේ නැහැ. මේක දැනගත්තට පස්සේ උඹට ඕනේ නම් ඒක සාක්ෂාත්කරණය කරන්න. එහෙම නැත්නම් ඒක ආයේ නොයන ආතාලයට. එහෙම නැත්නම් නැවත ඇති නොවන ආතාලයට ඇති කරන්න ඕන ඔබ ඊට පස්සේ ඔබේ ජීවිතයට හදාගනි. මේ මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්න හදනීම ක්‍රමයක් තියෙනවා කියලා පෙන්වනවා. උනාට පස්සේ Tamanට තේරෙන පටන් අර ගන්නවා. ඒ ක්‍රමයේ මෙච්චර නොමිලේ දුන්නට කිසිම සුදුසුකමක් අහන්න නැතුව දුන්නට ඒක ගණ්ඩක් පිනක් තියෙනවා. මේ ක්‍රමයේ උත්සාහ කළ බලන්න පිනක් තියෙනවා. ඒක ගියාට පස්සේ ගන්න ගියාට පස්සේ 100ට 100ක් මේක හරීම තමයි. කවදාකවත් මේ පාඨාව කෙනෙකුට වරදින්නේ නැහැ. ඒක හරියනවා. නමුත් ඒ තරම් මෙච්චර මේක විවෘතව නොමිලිති වුණාට ඇයි ගන්න නැත්තේ? ඇයි ඒකට මේ පෙළඹෙන්නේ නැත්තේ? ඒකට බුදුහාමුදුරුවෝ අත තියන්නේවත් නැහැ. කවදාකවත් ඒකට අත තියන්න මේ අමනයෝ මූලධර්මවාදීන් තමයි මේ මේ කට්ටිය බුද්ධහමල ගන්න හදන්නේ. බුදුසසුන කවදාකවත් කාටවත් එහෙම කරලා නැහැ. බුදුන්සේ උත්සාහ කරේ ඒක ආපු අයට පාර පෙන්වන්න විතරයි. ඒ නිසා බුදුරජාණන්සේ කිසිම දාසක මූල ධර්ම වාදයක් තිබුණේ නැහැ. වෙත පැමිණිච්ච අයට ඒ වෙත පැමිණිච්ච කාරණය හරහා මෝහය දුරු කිරීමේ ක්‍රමය කියලා දෙනවා. ඒක කෙරුවට පස්සේ තේරෙන පටන් අර ගන්නවා අපිට මේ බුදුහාමුදුරුවෝ මේ පෙන්නන මේ ක්‍රමවේදය එමත් මේ කපල පෙන්නන බින්ගේ අපේ තර්කණයට කවදාවත් වැටෙන්නේ නැහැ. ඒ නිසා අපි කොච්චර කල්පනා කරලා හිටියත් මේ පැත්තට කල්පනා කිරීමක් මනුස්ස මනසේ නැහැ. ඒක නිසා මෝහය දුරු කිරීමට අනිවාර්යම සාස්ෘණාන්තනමක් හොයන්න ඕන. අපි ওই චින්තක චින්තක වශයෙන් හරි පරීක්ෂක වශයෙන් හරි පරිේශනකාරය වශයෙන් හරි කරන එකෙකුටවත් ඒක එන්නේ නැහැ මුද්‍රයන්ති කියලා කියනවා ද්වේ මේ බික්ක වේ පච්චා සම්මාදිට්ඨිය උපාදාය ඛතමේ ද්වේ භරතෝච ගෝසෝ අරතෝච ගෝසෝ අජත්ත යෝනිසමනස්කාර මහණිය යම් කිසි කෙනෙකුට සම්මාදිට්ඨිය පහළ වෙන්න ඕන නම් එතන මේ මෝහය දුරු වෙන්න ඕන නම් මට පේනවා ආසන්න කාරණා දෙකක් එක තමයි අහොන්කම් දෙන්න ඕනේ අරතෝ ගෝසිය තියෙන්න ඕනේ කවුරු හරි දන්න කෙනෙක් ළඟට ගිහිල්ලා ගෞරවයෙන් අටහත්පත් අහොන්කම් දෙන්න ඕනේ මොකද කල්පනා කරාට මේක එන්නේ මේ මනස හැදිලා තියෙන්නේ ඒක යටිපහුව වෙන විදියට ඒක ඉක්මොල යන විදියට ඒ නිසා අපිට බණ අහනකොටමත් ගඟ දිගේ ඉහළට පීනන ක්‍රමයට ඉඳලා අහන්න ඕනේ. අපේ තර්කණයට මේක අහුවෙන්නේ නැහැ. දෙක අජත යෝන්සමංස්කාරෝ. තමයි ළඟ මේ වගේ විප්ලවීය චින්තන ක්‍රමයක් තියෙනවා. එහෙම නැත්නම් සාමාන්‍ය ක්‍රමයට කල්පලා බැලුවොත් අතන කීපක මෙතෙන්ද ගැලපෙන්නේ නැහැ මෙතන කීපක අතෙන්ද ගැලපෙන්නේ නැහැ. ඉතින් ධර්ම කරුණු එන්නේ එන්නේ එන්නේ අවුල් වෙන ඔළුව. යෝන්සමංස්කාරය කියන එක තේරෙනවා. මේක අහන්න පෙළමෙන එකත් ලොකු දෙයක්. ඇහිල්ලෙන් විතරයි මේ ක්‍රමය අපිට හිතට ගන්න පුළුවන් වෙන්නේ. ඒක මේ යෝනිසෝමනසිකාරය කියලා. නොවනින් එහෙම නැත්නම් විප්ලවීය තාලන කල්පනා කරන එක නට තමයි යන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුවෝ 150ක් කරනවා බණ කියලා. ඊටු 50 අපි අපේ තියෙන යහ කල්පනාවෙන් පුළුල් කල්පනාවෙන් යෝනිසෝමනසිකාරය තමයි සම්පාදනය කරන්නේ. ඉතින් යනෝ බලනකොට අපි සර්වඥාන්සේ පෙන්වන මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල මුලටම තියලා තියෙන මේ සතිය එළඹ සිටි සිහිය බුදුන් සඳහන් කරන්නේ සම්පූර්ණ කෙලෙස්යලමක ප්‍රදානයි කියලා. නමුත් සඳහන් කරලා තියෙනවා සවන්ති සබ්බන්ති ලෝකේ සෝතානං කිං නිවාරයේ සෝතානං සංවරම් රෝහි කින්න සෝතාපිතියරේ කියලා බුදුජානක ළඟට ඇවිල්ලා අජිත මානව කියන එකට ප්‍රශ්නයක් අහනවා සාංශ මේ හිත ඇතුලේ කෙලෙස් ප්‍රවාහ කිලෝරක් නැහැ. එහෙටත් යනවා මෙහෙටත් යනවා හැමතැනම මේක යනවා. කොහොමද නිදුකානන් වහන්සේ මේක ටිකක් කීකරු කරගන්නේ? කොහොමද නිදුකානන් වහන්සේ මේක සියල්ල කපහරින්නේ? ඒ කියන්නේ මේක එකපාරෙන් කපන්න බෑ. එතකොට බුදුරජාණන්සේ දෙන්නේ සමන්ති සම්බන්ති ලෝකේ සති තේසං නිවාරේ සෝතානං සංවරම් භූමි පඤ්ඤායේතේ පිටියරි මේ ලෝකයේ තමයි මනසේ මේ එක එක මති මතාන්තර දේවල් කිලෝරක්ම නැහැ මොනම තාලයකවත් නැහැ අචාරුවක් තියෙන්නේ ඔළුවත් ඒ වගේ කුණු වෙච්ච පොල් ගෙඩියක් වගේ ඔය ඇතුලේ තියෙන මොළ ලොන්දේ කියලා එකක් තියෙන්නේ මොළ ඇතුලේ ලොන්දේ කුණු වෙච්ච පොල් ගෙඩිය තමයි බැලුවත් එහෙම තමයි පේන්නේ ඒක වෙන මොකක්වත් නැහැ. මේකේ ගහ සෝත ගලනවායි කියලා ප්‍රවාහ ගන්නවා කියලා ඔබ කියන්න ඕනේ ඇත්ත. සතිතේ සංනිවාරය මෙන්න මේක කී කරු කරගන්න. ආට්ටු මට්ටු කරගන්න. මේචල් කරගන්න. ආහම්බම් කරගන්න සතිය ගනි. මේ මේ කරන විසාර ප්‍රවාහයන් යම් ප්‍රමාණයකට දැපෙන දමා ගන්න සතිතේ සංනිවාරයේ. සෝතානං සංවරම් භූමි මම කියනවා ඒක කරන්න කියලා. බැහුව නිසා මත් නෙමෙයි මම කියනවා කරන්න කියලා පඤ්ඤායේතේ පිටියරේ. ඊට පස්සේ තමයි මේක අයින් කරන්න පුළුවන් වෙන්නේ. අපි ගෝයන් කපනකොට උප්පිඩක් අතින් අල්ලන්න ඕනේ ඊට පස්සේ දැකත්තෙන් කපන්න ඕනේ. ඊගාටියක් අතින් අල්ලන්න දැකත්තෙන් කපන්න ඕනේ. ගහේ මේ කුඹුරේ තියෙදි දැකත්තෙන් ගැවුවට හරියන්නේ නැහැ. ඉස්සෙල්ලා ඒ ටික අල්ලගන්න. අල්ලගෙන ඉවරලා කපනවා. මේ අල්ලගැනිල්ල ආදරයට කරන ඇල්ලිල්ලක් නේ කැපිල්ලට කරන ඇල්ලිල්ලක්. යම් කෙලෙස් ප්‍රමාණයක් අතට අහු වුණා නම් පඤ්ඤාවෙන් කපතයි. ඒකේ ගහේ තියෙද්දි කපන්න බෑ. එතකොට මරේ හිටින්නේ නැහැ. එතකොට වෙන්නේ ගෝයන් ගහදිගේ දැකත් ඇදලා කියලා කරල කැපිලා එළියට බිමට වැටේ. වීයර ටික කොබරේ තියෙයි. මෙන්න මේ අල්ලන්න ඕන. ඒ ඇල්ලිල්ල තමයි හරියට අතින් ගිහිලා ඒකටම අවධානය යොමු කරලා අපි මූණට මූණ දැම්මන යමකට ඒක කිතගේ සතියෙන් අපි දැන් ඇල්ලුවා. ඒක ඇල්ලුවාට පස්සේ සම්පජඤ්ඤේ ඇවිල්ලා කඩදාසියක් ඇත්තෙන් කපනවා වගේ කැපිලා යනවා. ඒක නිසා මේ මෝහය කියන එක අපි අද දවසේ මාතෘකාව වශයෙන් ගන්න හදන මෝහය දිවිලේ ගලනවා. ඒක කාටවත් කියන්න බෑ. මයි ළඟ වැඩි, ඔයා ගන්න අඩුයි, උදේට වැඩි, දවල්ට වැඩි, ගෑනුන්ට අඩුයි, පිරිමින්ට වැඩි, එහෙම එකක් නෑ. ඒක කොට ගලනවා. මේ මගේ මෝහය කියලා ගමන් අල්ලන්න පුළුවන් ප්‍රදේශයක් මෙහෙම අල්ලගත්තොත් ඒක Tamanට බාධා කරන හැටි අනුන්ට බාධා කරන හැටි දැක්ක හැකියි. ඉතින් අපිට මුළු ලෝකෙම කපන්න බැරි නිසා ඒ අල්ල ගන්න ටික අපි මූල කරපත්තානේ කියලා ගන්නවා. පරියන්කේ ඉන්නකොට අපි බලනවා ආශ්වාස ප්‍රශ්වාසය. එතකොට අපි අනික්කව අතාරින්නේ බෑ. මුළු ලෝකෙම අතාරින්න ඕනේ නැත්නම් අපිට කවදාත් මේක අහුණයි කියන්න බෑ. සක්මන් කරනකොට බලනවා අද්දකිය හැකි පොළවේ පය තියෙන එක මම වශයෙන් දකුණු වශයෙන්. ඒක තබන තබන පියවරේ අල්ල ගන්න හදනවා. ඒතර කවුරු හරි අහන්න පුළුවන් එහෙමනම් ස්වාමීන් වහන්සේ අපි ඉදිරියට වැඩ කරනකොට පරියංගේ සක්මණෙන් පිට භාවනා මධ්‍යස්ථානක වේවා. ගෙදර දොරේ වේවා. දරකී ආරක්ෂා ස්ථානක හරි කමන්නේ. අපි ඒ ඒ චිත්තක්ෂණයේ සක්මණේ පරියංගේ නොවන වෙලාවක මොකද අල්ලන්නේ කියලා. ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි ඔබ යම් වෙලාවක මෙහෙ වෙන්නේ යම් චේතනාවකින් නම් ඒ චේතනාපූර්වක වැඩේට ඒ චේතනාපූර්වක වැඩේ තමයි සතිය පිටවන වැඩේ. අපි බත් කන වෙලාවේ අපි දැනවත් කනවයි කියලා. ඒකෝට අපිට කතා බතා කරන්න පුළුවන්, ටෙලිවිෂන් බලන්න පුළුවන්, රේඩියෝ අහන්න පුළුවන්. ඕන තරම් වෙන්න පුළුවන්. සතිය පිටවන්න ඕනේ. ඒ වෙලාව රේඩියෝ කවුරුත් දාලා තිබුණා කියලා රේඩියෝ එකට නෙමෙයි අහන දෙන්නේ කැමරට. අපි පරියන්ක ඉඳලා නැගිටිනකොට කොහෙද සතිය පිටවන්න ඕනේ? මේ නැගිටීමේ චේතනාව අනුව සිදුවන වැඩ පිළිවෙලට. මේ මේ ඇල්ලිල්ලේදී අවශ්‍ය කරන මූල කර්මස්ථානයේ ඇල්ලුවයි කියලා කියන්නේ මුළු ලෝකෙම දන් දුන්නා කියන කතාවයි පිළිගන්න ඕන. එකක් අල්ලනවා කියලා කියන්නේ සියල්ල දාලා. අපි මෙතෙක් කල් ඇල්ලුවේ සතිය පිහිටවන දේවල් නෙමෙයි. අපි මෙතෙක් කල් ඇල්ලුවේ රාගය වඩවන දේවල්, ద్వේෂය වඩවන දේවල්, මෝහය වඩවන දේවල්. ඒක නිසා අපි තැයෙන දේවල් අතහැරගත්තා. ඒක නෙමෙයි මෙතන කතා කරන්න. බුදුසසුන අපිට දෙනවා රාගය අඩු, ద్వේෂය අඩු, මෝහය අඩු අරමුණක්. ඒක ඇල්ලනවායි කියලා කියන්නේ ඊට වැඩි රාග ద్వේෂ මොහ දනවන අරමුණු රාශිය ප්‍රතිස්ථාපනය කරනවා. තියලා මේක අල්ලගත්තට පස්සේ ඒක නැවත නැවත බලන්න. ඒකට කියනවා අනුපස්සනාව කියලා. ඊට විපස්සනා කරනවා කියලා. එකම දේ නැවත නැවත බැලීම. මේක කෙලෙස් වලට වහ. කෙලෙස් කවදාකවත් කැමති නැහැ. කෙලෙස් වලට ඕනේ අරමුණෙන් අරමුණට පැන පැන යන්නේ. ඒක පිස්සු වෙච්ච වඳුරෙක් වගේ. රූප වලින් සත් වලට සද්දෙන් ගන්නට ගන්න රසට ඕම පිළිවෙලක් නැහැ රූපෙන් රූපෙට පයින්න පැන පැන පැන පැන මේ ඉන්න එකට යාර දුන්නොත් මේ එකම දේ නැවත නැවත බලන්න කියලා මේකට සියලු කෙලෙස් ප්‍රවාහය සියලු මාර බලවේග විරුද්ධ නැගී හිටිනවා ඒ නිසා යාට තියෙන්නේ මහා එකම දේ නැවත නැවත බැලීම මහා කම්මැලි කරන එපා කරන දෙයක් හැබැයි ඒක යෝගාචර තීරුම් ගන්න ගොඩක් කල් ගිහිල්ලා නමුත් යම් වෙලාවක යෝගාවචරයට අනන්ත ප්‍රමාණ ප්‍රයත්න ප්‍රයත්න හරහා මේ අරමුණක මූණට මූණ දාලා තියාගෙන ඉන්න පුළුවන් නම් අපි ගත්තොත් ප්‍රසිද්ධ නිදර්ශනය ආස්වාසය කියලා ආස්වාසයක් නැවත නැවතත් නැවත නැවතත් බලන්න බලන්න කි පුදුමාකාර ඇතුළාන්තයක් තියෙනවා. මේ අනිත්‍ය බල බලවට පිට බලක ආනපාන බලනවායි ආනපන විතරක් නැවත නැට බලනවා කිව්වොත් ඒකේ පුදුමාකාර ඇතුළාන්තයක් පේන්න පටන් අර ගන්නවා. ඉස්සල්ලාම පේනවා මේකේ සටහන. ආස්වාසේ මේ ආකාරයි ප්‍රස්වාසේ මේ ආකාරයි කියලා නිකන් හරියට කැමරාවකින් ගත්ත ස්නැප්ෂොට් එකක් වගේ ආ මට පළවෙනි සැරේ ආස්වාසිය දකිනකොට මෙහෙමයි. ඒතර අපේ චිත්‍ර රූපයක් ලැබෙනවා. ආස්වාසිය කියන්නේ මෙන්න මෙහෙම එකක්. මමට ප්‍රසිද්ධ කරන්න බැරි වේදි කතා කරන්න බැරි වේදි. ඊට පස්සේ ඒකම නැවත නැවත බලනකොට පේනවා අර ඉස්සල බලපෙක පොඩ්ඩක් වෙනස් වෙලා ඊගාව සැරේට. තව සැරේ තව ටිකක් වෙනස් වෙලා ඒක හරියට වීඩියෝ කැමරාවකින් බලනවා වගේ දැනෙනවා. බලපු දේ වෙනස් වෙනවා. ටික ටික ටික ටික වෙනස් වෙනවා. ඒකට කියනවා ආකාර බලනවා කියලා. ඉතල සටහන බලලා ඒ සටහන ක්‍රමයෙන් වෙනස් වෙන හැටි. අපි වංචිලා අධ්‍යා බලලා වංචිලා පැද්දෙනකොට පේනවා වංචිලාම තමයි නමුත් අර මුල් තැනේ ප්‍රතිස්ථාපන වෙලා ආයෙත් එක බහුවනේ ආයෙත් මට පැද්දෙනවා. ඒසට පළවෙනි සැරේ දකින්න උඩ සටහන දැක්කට ඒ සටහනේ යහට මෑර වෙන වෙනස්කම දකින්න ඒකම ආකාර දක්නාසුලව බලන ඉන්නකොට ඒකේ ක්‍රියාකලාපය පේන්න පටන් අර ගන්නවා. ඉතින් යෝගාවචරයේ ගිහින් මේ ඔන්චිල්ලාවෙන් යහට මෑර පැන්නනම් සද්දාහන්න වේදනාව විඳින්න එයාට හිතා ගන්න අමාරුයි මේ ඔන්චිලා මේක තැනක ඉඳලා තව තැනකට ආවත් ඒත් ඔන්චිලාමයි තව තැනකට ආවත් ඒත් ඔන්චිලාමයි හැබැයි එයාගේ එක එක වේදනාවට වෙනස් වෙන හැටි ඒකට බාධා කරනවා නීවරණ ධර්ම ටික ඉන්න දෙන්නේ එක දිගට බලාගෙන යන්න දෙන්නේ ඉතින් පුතුම හිතෙනවා අතනින් මෙතනින් බලන කෙනාට මේ ඔන්චිලාට පිස්සු ඇදලා තවන් දන්නේ ඉන්නේ නැහැ ඒක විදියකට එහෙදලා බලනකොට මේ බලනකොට වෙනස් වෙලා නමුත් ඒකම බලන ඉන්නවා නම් සටහන් ආකාර දිහා බලනකොට පේනවා. ඔන්චිලානේ උඹට පිස්සු. උඹට මේ නීවරණ වෙලා තියෙන ඔක දිහා බලන ඉන්නවා. බලන ඉන්න දෙන්නේ නැහැ. දෙන්නේ නැති වෙන එක තමයි අපේ තියෙන මෝහය. ඉතින් අපි ඒක බුදුහාමර කියපු නිසා බලන හිටියොත් පේන්න පටන් අර ගන්නවා. මේක මේ සටහන සහ ආකාර කියන දෙක පුදුම ශීඝ්‍ර වෙනස් වීමකට ලක් වෙනවා. මුතුවට ලං වෙලා බැලුවොත් මොනම විදියකටවත් එකම ආකාරකින් චිත්තක්ෂණ දෙකක් නැහැ. මේක ශීඝ්‍ර ගමනක තියෙන්නේ. ඒ වගේම මේ උන්චිල්ලාවේ ජරා දිරාටපත් වෙන වැඩපිළිවෙලත් හැම මොහොතෙම සිද්ධ වෙනවා. ඒ නිසා හොඳට ලං වෙලා ලං වෙලා බලනද හරියට පේන්නේ අපි ගත්තොත් මේ ලේ ටිකක් කරන කදාවක දාලා අන්වීක්ෂයකට දාලා බැලුවොත් ඒ කදාවේ පෙන්නකොට යාන්තම් රඹහ පාට පේනවා. තුනී තහඩුවක් මේ තිබ්බට පස්සේ ඊට පස්සේ අපි <clears throat> පස්කුණියක් ලොක් කරලා බලනකොට මේ මේ පේන එක ලේ ටිකක් කියලා හිතා ගන්න අමාරුයි නිකන් වීපතුරක් වෙලා වගේ පේනවා ඊට පස්සේ 10 ගුණයක් ලොක් කරලා බලනකොට වෙන්නේ අර මොකට තව ලඟ වෙන එකනේ 40ක් ලොක් කරලා බලනකොට කාට ලේබල් කරන්න නම් මේක ලේ ටිකක් කියලා මොනම තාලෙකවත් හිතන්න බෑ මේ ලේ කියලා ඕනම දෙයක් මෙහෙම ලං කර ලං කර ලං කරන යනකොට ඒකේ පුදුමාකාර විශ්මාරුවක් සිද්ධ වෙනවා. දැන් මේක ධම්මයි කියලා හිතන්නේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දාලි වල අපි ග්ලෝ මේ හීමොග්ලෝබින් එකට හරි මොකක් හරි යොමු කරාට පස්සේ ඒක ඇතුළේ වෙනමම ලෝකයක්. හිතා ගන්න බෑ. ඊට පස්සේ ලේබල් කෙරුවේ නැත්තම් හොයන්න බෑ මේක ලේවල කියලා. මේකත් කඩාන කඩාන ගියාට පස්සේ ඕන්න අපිට අංශු පේනවා අණු අණු පේනවා අංශු පේනවා අංශු ඇතුලේ තියෙන ඒ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන පේන්න පටන් ගත්තාම යකෝ මේකත් ලෝකයක් ධර්මානිස් කියලා හිතෙනවා ප්ලේදියා බලයි ඕනම දෙයකට කිට්ටු කරලා බලන්න ඒ වෙනස ඇස්ස දහ ගන්න බැරි තරම් මේක මේ අන්වේක්ෂ දුරේක්ෂා රහ අපිට නිදර්ශන දුන්නට බුදුරජාන් වහන්සේ රෝ චීන කණාඩි තිබුණේ උන්වහන්සේ කෙරුවේ එකම දෙයට නැවත නැවත හිත යොදනකොට අන්වේක්ෂ කෘත්‍ය සිද්ධ වෙනවා ඒකට කියනවා අරමුණට සමීප වීම, උච්ඡන්න වීම, ආසන්න වීම වෙන්න වෙන්න මේකේ සටහන්, මේකේ ආකාරය, මේකේ ස්වභාවික ලක්ෂණ මුළු ලෝකෙම මේක උස්ම රැල්ලක තියෙනවා. මුළු ලෝකෙටම තියෙන පට ව්‍යාපෝ තේජෝ මේකේ තියෙනවා. මුළු ලෝකයක්ම ඇති කරන්න පුළුවන් මනාපමනාප හරි වැරදි ඔක්කොමත් මේක ඇතුලේ තියෙනවා බලහන බලහන ගියාට පස්සේ එක දෙයකින් ඇතුලට ගියත් ඒ දේ කොයි දේ වුණත් මේ සියල්ලකෙම තියෙන්නේ ශක්තිය. ඇතුළට ගියාම තියෙන ශක්තිය විතරයි. හැබැයි පිටින් බලනකොට මේ ආශ්වාසය ඒක ප්‍රශ්වාසයෙන් වෙනස්. මේ වම මේ දකුණෙන් වෙනස්. මේ පිම්බීම මේ හැකිලිමෙන් වෙනස්. ඒ පිටලෙල්ල. මැදට යන්න යන්න යන්න යන්න මේ සියල්ලම හැදිලා තියෙන පොදු පොදු ලක්ෂණේ පේනවා මේක ඇතුළේ තියෙන කම්පන චංචල වෙන දෙකට කවුපණුවෙක් වගේ නලියන ගොජ දාන කම්පන ගතියක් විතරයි තියෙන්නේ. ඉතින් අර ආස්වාද ප්‍රසවාසයේ තැන ඉඳලා අර කම්පන චංචල ভাইබ්‍රේෂන් තියෙන තැනට යන කම්ම යෝගාවචරය යන්න කී වාරයක් ආස්වාද ප්‍රසවාසයෙන් බලන්න වේද කියලා හිතන්න අමාරු ඒ තරම් මෝහ පටලලා තියෙනවා. ඒ එන හැම වෙලාවෙම අපි මේකට බාධා කරනවා. අපි හිතනවා S2 වැරදිලා නැති S කියලා බලනවා. සතිය නැතිලා කියලා හිතනවා. සමාධිය නැතිලා කියලා හිතනවා. මේක බලපු දෙපේන්න බෑ. දැන් බලපු දෙ පේන්නේ නැහැ. බලන බලන යනකොට මේක පේන්නේ නැහැ. ඉතින් බුදුචාන් වහන්සේ මේ වෙලාවේදී හරි උපදේශය දීලා එහෙම දැක කරන්න එපාවක නිතර බලන්න කියන හැකියම නොදුන්නොත් ඒ යෝගාචරය තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි තනිය භාවනා වල කවුද කොහොමද කමටහන් සුද්ධ කරන්නේ අපිට හරි බය හිතෙනවා. ඒ කියන්නේ භාවනා හරියන්න හරියන්න බය වැඩි වෙනවා. අපි සත්‍යයට කැමති නැති නිසා ඒකට මෝහය කියලා කියනවා. ඒක නිසා ඉච්ඡිත දුර යන්න ඕනේ නෑ කියමුකෝ. ආස්වාද ප්‍රසආරෙ මෙහිට තියාගෙන මේක දිහා බලනකොට මේකේ විවිධ පැති වලින් වෙනස් වීම සිදු වෙනවා. පෞද්ගලික ලක්ෂණ එන්නෙන් පොදු ලක්ෂණ බවටපත් වෙනවා. උන්න ඕක දරන්න පුළුවන් මේ මනසට. ඒකයි මේ යොන්සමංශකාරය කියන්නේ ඕක බලාන ඵලයන් කියන හැඟීම. මේ දවස් තුනක භාවනාවක් හරි කමන්නේ දවස් තුනේ භාවනා තුනකින් හරි කමන්නේ නැගත්තයි කියලා හිතමු යෝගාවචරේ. ගත්තට පස්සේ යාට තේරෙනවා මම මේ දෙකල් සංසාරේ පුරාවට හුස්ම ගත්තා. අනේ මෙහෙම දෙයක් දැක්කේ නෑනේ. දැන් මෙන්න ඒ බලාපෙක දිගේ පෙන්නකට පෙන්නකට පෙන්නකට පෙන්නකට යන්න පටන් අර ගන්නවා. එතකොට යාට ආස්වාසේ දිහාවට තිබිච්ච හැඟීම දැනීම පුදුමාකාර විදිහට විවෘත වෙන්න පටන් ගන්නවා. ඒ විවෘතකම කොච්චරද කියනවනම් මේ ආස්වාසේ නැවත නැවත බලන්න මෝහය දුරු කරන්න එකම දේ නැවත නැවත බැලීම කොච්චර මේ යෝගාවචරයට සාන්තියක් කරලා දෙනවද කියලා කියනවනම් කෘත්‍ය හමාරුණාට පස්සේ භාවනා නැගිටට පස්සේ තේරෙයි මේ ආශ්වාසයේදී ඉන්න තාකල් ආශ්වාසය බල බල ඉන්න තාකල් නැත්නම් මොන මොන තාලා ඉන්න තාකල් කිසිම රාගයක් පහලලා නැහැ කිසිම ද්වේෂයක් පහලලත් නැහැ දැනීම වැඩිවීම නිසා නිදිමතක් හෝ නොදැනීමකුත් නැහැ ඉන්න ඉන්න ඉන්න ඒ ආනාපානට මොන දාලා හිටපු කාලය තුල ඔය අනුන්ට දුක් දෙන, තමන්ට දුක් දෙන, විපැතර දුක් දෙන රාගයක් තිබිලා නැහැ, ද්වේෂයක් තිබිලා නැහැ, මෝහයක් තිබිලා නැහැ. මේ ටික අන්දවත් තුනේ මතක් කරා වගේ කිසිම කෙනෙක් මෙතන ඉන්න අත්දකලා නැත්තේ නෑ. නෝ කවුරුත් දන්නේ නෑ. ඒ විදියට බලන්න හැටි දන්නේ නෑ. මොකද හේතුව බලන්නේ ආනපන බලනකොට ඔන්න අංගෙයි කියලා හිතනවා. බුදුරැස් වීදේ කියලා හිතනවා. අර කහ පාට පෙනේ කියලා හිතනවා. නිල් පාට පෙනේ කියලා හිතනවා. බලන්න අර අල්ලවක දෙයක් කරන කහ පාට පෙනවන්නේ අනේ මට නෑනේ. ඔන්න ප්‍රශ්නේ. මේ පේන එක බලන එක නෙමෙයි කරන්නේ. අර gedirin ගෙනාවු මොනවදෝ හිතා ඉන්නවා. එහෙම නැති ඔච්චර කලුත් හුස්ම ගන්නකොට වෙන්න එපා ඒක. එහෙම වෙන්නේ නෑ. මේක දිගේ බලන්න යනකොට එයාට කවදා හරි තේරුණොත් මේ ආනාපානේ විවිධ පැතිකඩ පෙනිල්ල එක එකනා එක එක මට්ටම් වලට වෙනවා වෙනවා නමුත් ආනාපාන මූණ දාලා ඉන්න තාකල් රාගේ නෑ ද්වේෂේ නෑ මෝහේ නෑ කියලා තේරුම් ගැනීම සතිය වෙන්න බෑනේ ඒක සම්පජඤ්ඤයට වැඩෙන්නේ මේක ගොඩාක් කල් කරලා අත්තරදි රාශියක් ඇතුව එන බණක් ඇහෙනකොට ධර්ම සාකච්ඡාවක් කරනකොට තමන් කල්පනා කරනකොට හැබැයි නේ ආනාපානෙ මට මොනවක්වත් නොවුනට මේ ආනාපානෙ වගේ දන්න අරමුණක මධ්‍යස්ථ අරමුණක හිත පවතින සාකච්ඡා රාගයෙන් අභිභවණය වෙන්නේ නැහැ ඒක. ඔය හුස්ම දැක්කයි කියලා කාමයක් එන්නේ නැහැ නේ. ඒ වගේම මේ හුස්ම දැක්කයි කියලා නැදකින් කියලා කරන්න දෙයක් නැහැ කොහොමවත් හුස්ම ගන්නවනේ. දැන් මේ නිදිමතක් නැහැ කම්මැලිකමක් නැහැ මේක දිහා බලනවයි කියලා කියන්නේ මෝහේ කැපිලානේ අඩු වෙලානේ. ආන්න මේ විදිහට ඉන්නකොටමත් බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ දේ සිද්ධ වෙන්නේ සාන්දෘෂ්ටිකව. හිතල නෙවෙයි, පතල නෙවෙයි, කාගෙද දැනෙන්නේ නෙවෙයි, ඊයේ නෙවෙයි, හෙට නෙවෙයි, අතන නෙවෙයි, අරය ළඟ නෙවෙයි, උඹේම අස්පනා පිට. අන්න මේකයි දීර්ඝකාලීන වශයෙන් නැවත ඇති නොවන ආකාරයට රාගේ දුරු වෙච්චාම එන නිවනේ ලක්ෂණය අස්පනා පිටම තමයි මේ බලාපු දේ වෙන දෙයක් බවට පත් වෙනවා. තව දුරටත් බැලුවොත් මේක තව තවත් වෙනස් වීම වලට ලක් වෙනවා. මේ වෙනස් වීම වලට ලක් වීම අසතිය නෙවෙයි සතිය දියුණුවක්. මේ වෙනස් වීම වලට ලක් වීම සමාධිය නැතිවීම නෙවෙයි මේක ක්ෂණ මාත්‍ර සමාධිය දියුණුවක්. එහෙම නැත්නම් විපස්සනා සමාධිය දියුණුවක්. මෙන්න මේ විදිහට හරි පාරට මේක දාන්න බැරි මිච්ඡා ප්‍රතිපත්‍ය විද්‍යාව නිසා. අපි එනකොට එන්නේ මෙන්න මේ කෝණ මේ කෝණ කියලා හිතන ඒ කුණු කන්දලේ අර කුණු පොල් ගෙඩි ඔළුවේ තියෙන තාක්කල් භාවනාවෙන් කොච්චර සම්මා දිට්ඨිය ඇති කරලා දුන්නත් භාවනාවෙන් කොච්චර යහ මාර්ගය හදලා දුන්නත් නිතරම පශ්චාත්තාප වෙනවා අනේ අල්ලපු ගෙදර එක්කනන ලෝවන් වෙලා ගෙදර ගිය දැන් මට තාම හම්බුන්නේ නැහැ එහෙම එකක් මට මේ ධ්‍යාන හම්බුනේත් නැහැ මට කහා පාට නිල් පාට හම්බුනේත් නැහැ ඉතින් හැම වෙලාවෙම අර මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව මොන විදියෙන්වත් අයින් කරන්න බෑ. ඒකට තියෙන සරල ක්‍රමය තමයි යථාස්පහත් වෙන්නේ. බුදුහාමුදුරුවෝ කියලා දෙයට පිළිගන්න මේ තමන්ගේ ඔලොමලකම් මේකට දාගන්න එපා. මේ ඔලොමලකම් මේකට දා ගැනීම මගේ දෝෂයක් නෙවෙයි හැම කෙනාගේම තියෙන. කිසිම කෙනෙක් ඒක නැතුව නෑ. එහෙම නොවුණා නම් හිතන්නේ දැන් සරුවච්චන් වහන්සේ සිද්ධාර්ථ කුමාරෝත්පත්ති ඉපදිලා අවුරුදු දවස් 7 වප්මගුල්ලුත් වේ දවසේදී මහානාපාණ්ඩ හිත ගිහිල්ලා දඹගහ උඩට ගිහිල්ලා ප්‍රාත්‍යාරිය පෑවනේ. නමුත් බුදු වෙන දවස රැ වෙනකන් ඊට පස්සේ ආනාපානේ අත ගෑවේ නෑ මිච්ඡා ප්‍රතිපත්තිය නිසා. ඒකට ගියාම මෙච්චර සැප ලැබුණාට පස්සේ හිතුණා නිච්චි මං වගේ මේ භ්‍රමචර්ය රකින්න කෙනෙකුට මේක හොඳ නෑ කියලා ඒ ලැබිච්ච ඒ සුඛය අයින් කරලා ගත්තේ මොකක්ද අත්ති කිලමතාණියෝගේ. අවුරුදු 6ක් වද දුන්නා. ඉතින් අවුරුදු 6 වද දෙනකම් මිච්ඡාදිටි. මේ බුදු වෙන බුද්ධානුකරයන් වහන්සේ. ඉතින් අපි ගැන කොමන කතාවද? මේ අවසාන භවයේ කුමර සැප සැප විඳිනේක හෝ මේ සමාධියෙන් හම්බෙන මේ වගේ දේවල් වැරදි වෙන්නේ නැති කියලා හිතුවා. වැරදි වෙන්නේ නැති කියලා ඒකට බීතිකාවක් හටගත්තා. නිසා යන්නම දුන්නේ හිත දුක් දීලා නොකන බී ඉඳලා නාන්න නැතුව ඉඳලා নানা ආකාර දේවල් කරා ඒක නිසා බුදු වෙන දවසේ ඉස් රාත්‍රියේ ඊට පස්සේ ආය කැම ටිකක් අරගෙන ඒක සාමාන්‍ය හදාගෙන කල්පනා වුණා තියෙනවා මම මේ පත්මගොල්ලොස්සේ උද්දෝතන රජුරු කුඹර බැලලා ඉඳදී මට මේක හම්බුණා. ඉතින් ගියා මාලකාරාම උද්දකරාම පුත්‍ර ළඟදී මට මේක හම්බුණා. මම මේක ප්‍රතික්ෂේප කරා. සමහර විට ඒක වෙන්න ඇති මාර්ගය කියලා පොඩ්ඩක් හිත දුන්න දුන්න ගම වැඩි හරි. ඒක නිසා ඒ කේමින් දහමර පොත ලියලා කියනවා සිද්ධාර්ථ සාවතය කමඨං සුද්ධ කරගත්තේ සිද්ධාර්ථ කුමාරයාගෙන් කියලා. අපි ළඟ නැතිකම නෙමෙයි තියෙන්නේ. අපි මේ අපි කල්ලාතු හිතා ඉනවා මේක මේමයි මේක මේමයි කියලා ඔන්න ඕකටයි මෝහය කියන්නේ. ඒකට කියන්නේ මිච්ඡා ප්‍රතිපත්‍ය විද්‍යාව මිස්කන්සෙප්ෂන් කියලා කියනවා. මුළු ලෝකෙම වැහිලා තියෙනවා. වැහිලා තියෙන අපි දන්නවයි කියලා හිතන නිසා. ඉතින් ඒ දැනීම නිසා සත්‍යයට අප වෙත එන්නේ ඉඩ දෙන්නේ අපි ඒක ප්‍රතික්ෂේප කරනවා මොකද අපේ අගයන් ආඩම්බරයන් වල හැටියට අපේ රුචි අරුචිකම් වල හැටියට මගේ පෞරුෂත්වයට ඕක මට බාර ගන්න බෑ කියලා. මුත් යෝගාවචරය කියලා කියන්නේ නිට්ටරෝම ආධුනික මනසක් තියාගන්න. යෝගාවචරයට කියන්නේ ආධිකාමික විපස්සකයයි කියලා. ඔය ඕන දෙයක් එන්නේ බණක් කියන්නයි. අරක වේවා මේක වේවා කිව්වොත් අපි අර වෙත පැමිණෙන ඒ තත්පුරුෂයාට සත්‍ධර්මයෙන් පයින් යව වෙනවා. ඒක නිසා මේ මේ විදියට මෝහයට ඉද නොතබා එහෙම නැත්නම් මෝහය ආවොත් ඒක හරියට මේ විදියට කාටට දන්න කෙනෙක් ළඟට ගිහිල්ලා කියන්න පුළුවන් නම් ඕන කෙනෙකුට උත්තර දෙන්න පුළුවන්. නමුත් අපි බඩේ බිජු තියාගෙන තමයි කතා කරන්නේ. එලි වෙන්නේ නැහැ. එලි වෙන්නේ නැත්තේ මොකද? අපි එදිනෙදා පුරුදු වෙලා තියෙන්නේ සම්පප්පලාප වලටයි මුසාවාසත් වලටයි. ඒක නිසා කමඨාන් සුද්ධ කරන්න ගියාම විතරයි sannivedanayak වෙන්නේ. ඒ නිසා මේ මේ sannivedane පිං නැත්තම් කුසල් එදිනදා ජීවිතේ කරන්නේ මේකට පුදුමාකාර විදිහට වක්‍ර අතිශෝක්ති එහෙම නැත්තම් ව්‍යංකාර්ථ එකතු කරලා අපේ වචනේ කොච්චර අවුල් වෙලා තියෙනවද කියනවා අපේ හිත අපේ අත්දැකීමත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. අත්දැකීම කොහෙද යනවා හිත කොහෙද යනවා ඉතින් මේ අරකයි එලහරකයි එකතු කරලා හාන්න හදනකොට මේ අරක මඩට අදිනවා එලහරක පොඩට අදිනවා ඉතින් ඊය කරගන්න බෑ ඒ නැති කරන්නයි අපි කියන්න තියෙන මේ මොහේ නැති කරන්නයි මේ කටයුතු කරන්නේ ඒ නිසා මොහේ නැති කරන්න අරමුණට සතිය යොදලා තමන් ජීවිසගත අරමුණ සතිය යොදලා ඒ සතිය යටතේ පැමිණෙන සියල්ලටම ඉඩ තියෙන එකට කියනවා choiceless awareness කියලා තේරීමකින් බේරීමකින් තොරව එන දේදියා අවදි වෙන්න. මේක තමයි මනසක් විවෘත කිරීමේ මනසක් පුනල් කිරීමේ මනසක සියලු ශක්තියින් මතු කර ගැනීම පළවෙනිම රහස වෙන හැම ආගමකම තියෙන මේක සත්‍ය අරක බරු කියලා ඒක පටු කරලා වහලා බුදුරජාණන්සේ විතරක් කියනවා මේ සතියෙන් දන්න අරමුණකට යහ අරමුණට හිත දාලා ඒ අරමුණ එන ඔක්කොටම බාධාකින් තොරව එන්න දෙන්න. එන්න දුන්නට පස්සේ බුදුන් තමයි එන්නේ. ධර්මයෙන් තමයි එන්නේ. මොකද එන්න දෙන්නේ නැත්තේ අවිද්‍යාව නිසා. එන්න දෙන්නේ නැත්තේ මෝහය නිසා. මේ මෝහය මෙහෙම කරන්න ඕන කියලා බණ අහලා දන්නෙත් නැහැ. ඒ වගේ මේක આવොත් වැරදි කියලා හිතනවා, සැකයි කියලා හිතනවා. මේක සමතේද විපස්සනාද ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා කුහිතෝ නැති සැක ගොඩක් ඔළුවේ දා ගන්නවා මෙන්න මෙයාට ප්‍රත්‍යඥයයි කියලා කියනවා. යම් දවසක මේක කරලා කරලා අත්‍යවශ්‍ය කරලා කරලා දැඩි උත්සාහයෙන් භාවනා කරනකොට Tamanට තේරෙනවා මේ ධර්මය නම් අපේ දොරට තට්ටු කරලා තියෙනවා පටන් ගත්ත දවසේ ඉඳලාම. අපි ඒක වසන් කරලා තියෙනවා. දිනුන වෙන්න දිනුන වෙන්න තේරෙන පටන් අර ගන්නවා. මේ වෙත පැමිණෙන දේ තෝරන්න බේරන්න යන්න එපා. එන දෙයට එන්න දෙන්න. ඊගාව සැරයටත් එන්න දෙන්න. ඊගාව සැරයටත් එන්න දෙන්න. එතකොට අපි ටික ටික පරිණාමයක් හිතේ ඇති වෙනවා. තෝරණ බේරණ ගති නැතුව නැත්නම් රුචි අරුචි නැතුව නැත්නම් රාග කරනවා දෙයකට ද්වේෂ කරනවා දෙයකට නැතුව පොදු වෙන්න මේක බුදු නොවුනට බුදු විතක්. මේකට කියන්නේ බුදු නොවුනට බුදු හිතක්. නිවන් නොදැක්කට නිවන් දකින හිතක්. මොකද මේ අනිවාර්යයෙන්ම නිවන් දකින්න දකින්නමයි. මොකද එන දෙයට එන්න අරිනවනේ. ඒක නිසා මෙයා ළඟ එනවා ಗುಣ දෙකක් ජීවිතේට කවදාකවත් මෙත පැමිණෙන දෙයට ප්‍රතිසංශෝධන ඉදිරිපත් කරන්න යන්නේ නැහැ. චෝදනා කරන්න යන්නේ මේ එන දේ මට බන කියන්න තමයි එන්නේ. ඒ වගේම කවදාවත් මට අරක වේවා කියලා ඉල්ලීමක් කරන්නෙත් නැහැ. ජීවිතයක් හිතන්න අපි මේ සමාජශීලී ජීවිතයක් හෝ පුද්ගලික ජීවිතයක් ගත කරනකොට වෙත පැමිණෙන දේට ප්‍රතික්‍රියා කරන්නේ නැත්නම් චෝදනා කරන්නේ නැත්නම් ඒක මට අරක දීපන් මේක දීපන් කියලා උද්ඝෝෂණ කරන්නේ නැත්නම් ඒක නිවන් දැක්ක තමයි. මේ මුළු ලෝකෙ මෙච්චර යුද්ධ සාපෙම්හව ඇති වෙලා තියෙන්නේ මේක නෙවෙයි මට අරක ඕන කියන හින්දා. එහෙම නැත්නම් අරක දියව මේක දියව කියලා ඉතින් අතපය විසි කර කර පෙළපාලි යනවා මේ කවුදෝ මේක දෙන්නේ නැතුව තියාගෙන ඉන්නවා වගේ. අපි යුනිවර්සිටි එකේ ඉන්න කාලේ ඉතින් මම ගෙදර ඉඳලා ඉන්නේ. ඒ දවස්වල මාෂල් ටිටෝගේ මේ කොහෙද මේ චිකස්ලෝකයාගේ දීවැඩිය හැදලා කකුල කපලා. ඉතින් අපි යුනිවර්සිටි එකේ තේන කචල්ලේ දවස්වල මේ JVP එකේ ගාලා දෙන පෝස්ටර් එකක් අධිරාජ්‍යවාදීනි ටිටෝගේ කැපූ කකුල ආපහු ලබා දියව්. හරි වටිනවා. අධිරාජ්‍යවාදීනි ටිටෝගේ කැකෝ කකුල නැ සමාජවාදී ටිටෝගේ කැකෝ කැපෝ කකුල ආපහු ලබා දියා අපි කරන හැම ඉල්ලීමක්ම ටිටෝට ආපහු කකුල දෙන්න කරන ඉල්ලීම තමයි ලැබිලා තියෙන ටික හොඳට ඕම ඇති මෙත පැමිණෙන ටික හොඳටම ඇති අපි වැඩිම අරක නැත්තම් මේ තෝරන එක කොටින් <clears throat> මාත්‍ය කියනවා ඒ කියන්නේ නිල මීට පෙකනා මං වගේ බයියෙක් මේ වගේ රටකට ආවයි කියලා කියන්නේ ඉතින් අලුත් සුපර් මාකට් අලුත් අනම්මනම් ගොඩක් දේවල් තියෙනවානේ. ඉතින් ගිහිල්ලා මොනවද ඉල්ලුවොත් මේ ක්වොලිටි එකද මේ ක්වොලිටි එකද මේ ක්වොලිටි එකද මේ කොට 15ක් විතර ඉදිරිපත් වෙච්චාම මල්ල කචල් දැන් තෝරන්න දන්නේ ඒ තරම් දේවල් තියෙනවා. මේකට කියනවා එෆ්ලුවන්සා කියන ලෙඩේ කියලා. එෆ්ලුවන්සාව. මේ ගෑණිට මේ දේ ඕන නම් මිනිහට මේ දේ ඕනේ. ලොකු පුතාට මේ දේ ඕන නම් පොඩි පුතාට මේ දේ ඕනේ. දැන් ටෙලිවිෂන් එකේ channel 12ක් තියෙනවා. ගෑණි ළඟට ගියොත් ඒ මැනේජින් channel එකට ඕනේ. මිනිහා ළඟට ගියොත් මේ channel එකට ඕනේ. ලොකු පුතාට ගියොත් ඉතින් ටෙලිවිෂන් එකට ෆයිට්. එකනම් channel තියෙනකෝ ප්‍රශ්න නැහැ. ඔක්කොමලා දාලා අහනවා. ඒ නිසා මේවා වැඩි වෙන්න වැඩි වෙන්න මොයේ වැඩි වෙනවා, අවුල වැඩි වෙනවා. අපි හරියටම මේකම ඕනේ කියන තැනට ගියාට පස්සේ මහරය ඇවිල්ලා නාස්ලනෝ දැම්මා වගේ කණෙන් ඇදලා ගන්න අපි වල. ඒ නිසා වෙත් පැමිණෙන දෙයට පුරුදු වෙන්න යනවනම් ඒකට බුදුරජාණන් වහන්සේ කියන්නේ සන්තුට්ඨෝ හෝති iterator චීවරේන. මට ලැබෙන යම් සිවුරක් වෙනවා නම් ඒකට සතුටු වෙනවා. iterator චීවර සන්තුට්ඨියජ වන්නවාදී. ලදයන් සිවුරකින් සතුටු වීමේ ගුණ කතා කරපන්. ඉවරයි. නෑ මට කොසන් ඕන, මට කහ පාට ඕන, මට නිල් පාට ඕන කියලා. මේක තෝරන්න ගිය ගමන් එක් එක්කත් කල්දාක සන්තෝෂයෙන් මැරෙන්නේ නෑ. කවවම දහකවත් නෑ. ඒ රට්ටපාල ස්වාමීන් වහන්සේ කියනවා අපි මැරෙනකොට රාජාව රට්ටෝ උබෝ අතිච්ඡෝ අතෘප්තිකරව මේ දේය හැර දානවා. රජ වුණත් රටවැසියොත් මැරෙන වෙලාවේ කවදාකවත් සතුටින් නෙවෙයි මැරෙන්නේ ඇති කියලා නෙවෙයි. ශක්විත රජ වුණත් නැහැ. ඒ මොකද අපිට මේ ලැබෙන දේට වැඩිය අර දෙවෝනේ. ටිකෙතර ටෙලිවිෂන් එකක් තිබුණාට ඒකමදි අල්ලපු ගෙදර ටෙලිවිෂන් එකේ තරම් අඟල් ගන්න නැත්තම් ඉතින් කචා. අපේ ගෙදර ටෙලිවිෂන් තිබුණා මදි අල්ලපු ගෙදර එක ෆ්ලැට් එක නම් මේ ටෙලිවිෂන් එක වැඩන්නේ නැහැ. මෙන්න මේක තමයි විභව තණ්හාව කියන්නේ. අපේ ඉඳුරම් පිනවීමේ තණ්හාවට කියනවා කාම තණ්හාවට හැපිනවන්න ඕනේ කන පිනවන්න ඕනේ නාසය පිනවන එක කාම තණ්හාව. ඊට පස්සේ අපේ කට්ටියගේ පිනවන්න ඕනේ අපේ පවුලේ අපේ ජාතිය අපේ නගරේ ඒක භව තණ්හාව කියනවා. ඊට පස්සේ මට අවශ්‍ය දේ නොලැබීම නිසා හොඳට බලාගන්න ලැබිච්ච දේට වෛර කිරීමට කියනවා විභව තණ්හාව කියලා. දැන් මගේ ගෙදර ටෙලිවිෂන් එකක් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම පෙන්වන්න ඕන අපෙන් නමුත් අල්ලපොගෙද ඊට වැඩිය ලොකු එකක් තියෙනවා නම් ඒකේ සර ඉන්න දරුවේ දෙමාපියන්ට කියනවා. අපිට අර જાතියක් ඕන. මොකද මේකේ වර්ණ පේන්නේ නැද්ද? නෑ ඔක්කොම පේනවා. මම අර જાතියක් ඕන. මොකද ඒකේ මාන්නක් කරයි අපිට ඉඩී ලොකු වෙන්න පුළුවන්. එතකොට මේ දරුවන්ගේ තුල අනිවාර්යයෙන් මේ gedara තියෙන කියලා ද්වේෂයක් හට ගන්නවනේ. ඒකට තමයි විභව තණ්හාව කියන්නේ. කියන්නේ භව තණ්හාව පොඩ්ඩක් මල පැනපු ගමන් ඒකම ද්වේෂයක් බාටපත් වෙනවා භව තණ්හාව කියලා කියන්නේ මනාපේ වැඩිකම විභව තණ්හාව කියලා කියන්නේ අමනාපේ වැඩිකම. ඒක නිසා අපි සියදීනසා ගන්නවා, යුද ප්‍රකාශ කරනවා, රණ්ඩු තරුවල් කරනවා, තෝතෝ වරපල කියලා කියනවා, ආවුදලින් දමලා ගහනවා. নানা ආකාර දේවල් කරන්න මේ තණ්හාව මෙන්න මේ විකෘතියටපත් වෙච්ච ගමන් කියන ආශාවේ සීමා යොරෙච්ච ගමන් ඒ තමන්ට අරදී ඕනයි කියලා කියන්නේ මේ දෙයට ද්වේෂයක්. මෙන්න මේකට විභව තණ්හාව කියනවා මේක මානසික අසහනයක්. මේක තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගොඩාක් සුද්ධ කරලා කිව්වේ මේ තමන්ට අරදී ඕන කියන එක අපිට සාධාරණීකරණය කරන්න පුළුවන්. ඒ මොකද මීට වැඩිය ලොකුයි ළඟම පේන්න තියෙනවා. නමුත් ඒකට එනවා ඒකට මනාප වෙලා තියෙනකොට තමන් ළඟ එකක් තියෙනවා ඒකට ද්වේෂය කියන එක වැසැංගිලා තියෙනවා. ඒක මායක් හරි විදිහට වැඩ කරන්නේ. ෂට විදිහට වැඩ කරන්නේ. හැබැයි අර Taman gedara තියෙන එකට ඒ ඇති द्वේෂය බොහෝ කල් යනකොට මානසික අසහනයක් පාටපත් වෙලා බීචිකාවක් පාටපත් වෙලා මේ කෙනාටම දන්නේම නැති ලෙඩ රෝග හදනවා. අරකට තියෙන ආසාව තමයි. හැබැයි ඒක හේවණල්ලක් කරනවා මේකට තියෙන ද්වේෂය. මෙන්න මේක තේරුම් ගන්න බැරි වෙච්චාම ඒ මනුස්සයා මානසික අසහනයක් තියෙන කෙනෙක්, ડિප්‍රෙෂන් එකක් තියෙන කෙනෙක්, ඇන්සයිටි තියෙන කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නෑ සංසාර රෝගයේ ද්වේෂයට සම්බන්ධ කරලා. උන්වහන්සේ පෙන්වුවේ කාමයට සම්බන්ධ කරලා තණ්හාව නිසා තමයි ඇති වෙන්නේ. බොකට හේතුව තණ්හාව. නමුත් මේ තණ්හාව අනිත් පිට ගහව ගමන් ද්වේෂයක් වඩටපත් වෙනවා. අන්නේ ද්වේෂය බවට පත් වෙච්චාම අපිට ඒක ප්‍රකාශ කරන්න තේරෙන්නේ නැහැ. අපිට පුළුවන් අරකට තියෙන තණ්හාව ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ඒකෙන් හානියක් වෙන්නේ නැහැ මේ ද්වේෂය තරම්. ද්වේෂය හැම වෙලාවෙම ඒකට කියනවා මේ විකෘති කියලා. විකෘතිය පෙන්නලා තියෙන්නේ. ඒ විකෘතිය හෙලි කරන්නේ අපි සදාචාරයට විරුද්ධ නිසා. නමුත් ඒක අන්තිම තමන්ගේ ඇටුවම් බහැලා බහැලා බහැලා අර වස්තුවට තියෙන ද්වේෂය නෙවෙයි. ඒක හරන් දුන්නේ නැත්නම් අම්මට තාත්තට වෛර කරනවා. දකින දකින කෙනාට වෛර කරන්න පටන් අරගනවා. අර පවුලේ තියෙන සමගිය ඔක්කොම නැති වෙලා යනවා. මේ දන්නේ නැහැ මේ ද්වේෂය වැඩ කරනවායි කියලා මේ මෝහේ දේවල් නැතිකම නිසා එන එකක් නෙවෙයි දේවල් වැඩිකම නිසා එන එකක්. මේ මෝහය දේවල් නැතිකම නිසා එන එකක් නෙවෙයි දේවල් වැඩිකම නිසා වෙන එකක්. ඒ නිසා මේ මිනිස්සයා කියන්නේ කවදාකවත් සතුටු කරන්න බැරි සතෙක් වශයෙන් මේ කාම වස්තුන් පසුපිටි පස්සේ යනවයි කියලා කියන එක තමන්ගෙම වලිගය අරගෙන හයියෙන් හපා ගන්නවා වගේ තමයි. ඒ නිසා පොඩ්ඩක් බලන්න රිදෙනකොට වේදනාව එනකොට තමන්ගෙම වලිග උඩ වාඩි වෙච්චාම ටිකක් රිදෙනවා. නැගිටලා වලිගය ගසා දාලා වාඩි වෙන්න එතකොට සැපයි. මේ අතිශෝක්තිය මේ සුඛෝපභෝගීත්වය මේ පාරිභෝගිකත්වය දිගේ ගියාට පස්සේ මේ මුලාව කල්දාකත් එක තමන්ගේ අඩුපාඩුවක් විදිහට පේන්නේ නැහැ. අපිට පේන්නේ නෑ මම මලක් තියෙන සාධාරණ කැමැත්තකම ඒකට කැමැත්ත තියෙනවා. බුදුන්සේ නොකිය කියන ඔබට ඒකට කැමතිලා තියෙන මේකට අකමැත්ත නිසානේ. මේකේ මොකද්ද ප්‍රශ්නේ? මේකේ වැඩි සිද්ධ වෙන්නේ වැඩි සිද්ධ වෙනවා. මම මාන්නයට ගැලපෙන්නේ නැහැ. අහා නෝක දකින්න පුළුවන් නම් අපි තුල අපිට ඇත්තටම දැනට ලැබිලා තියෙන ප්‍රමාණය බුද්ධාගම පිළිබඳ දැනීම, එහෙනම් අපි ළඟ තියෙන සීලය, අපි ළඟ තියෙන සමාධිය, අපි ළඟ තියෙන විදර්ශනා හොඳටම ඇති. නමුත් අපි මොකද්දෝ එකක් බලාපොරොත්තු වෙන නිසා මේ තියෙන දේට වෛර කරනවා. මෙන්න මේක නැති වෙන දවස් තමයි සෝවාන් වෙනවා කියන්නේ. මයිලක දැනටත් මේ ಗುಣ ටික තේරම තියෙනවා. හැබැයි මට පොතේ දැකලා තියෙනවා ගොරෙක් කියලා තියෙනවා අරේම වෙන්න ඕනේ කියලා. නිසා මේ Taman ළඟ තියෙන දේ කැමති නැහැ. ඒකට වෛරයක් තියෙනවා. ඒක වංචනික විදියට වැඩ කරනවා. ෂට විදියට වැඩ කරනවා. මායාකාරී විදියට වැඩ කරනවා. කල්යාණ මිත්‍ර දැක්කට පස්සේ කල්යාණ මිත්‍ර මේක හොඳට විස්තර කරලා කියනවා දැන් ඔය අර දේ ගන්න හදන එක හොඳ ඒක අපි දිනුවක් තමයි. ඒ නව නිර්මාණය තමයි. උඹලා ඔය දැනට තියෙන එක ඒක ගැන කතා කරන්න එන්න එපා. ඒකට ද්වේෂය තියෙනවා. කොහොම හරි මතු කළ දුනොත් උඹේ සම්පූර්ණ උඹට අරක ලබා ගැනීමේ නව නිර්මාණ ශිල්පය ඔබ ලබා ගැනීමේ ප්‍රගතිශීලී ඇවිල්ලා තියෙන ද්වේෂයෙන් නේද කියලා. ආන්නේ ඊදාර තේරෙන්න පටන් අර ගන්නවා සම්මස්ත ලෝකේ තියෙන සියලු දැනුමම ඇවිල්ලා තියෙන ද්වේෂය හරහා. නැත්තම් මොකට පරිශන කරන්නේ වර්තමාන මොහොතේ මෙච්චර සැපතියෙද්දී වර්තමාන මොහොතේ මෙච්චර පිරිච්ච ගතිය තියෙද්දී අප අර පරිශන මේ පරිශන කියලා කියන්නේ තව ටිකක් මේක වැඩි කරගන්නනේ ඒක ගන්න පුළුවන් ද බලන්න වර්තමාන මොහොතේ සැප වර්තමාන එළඹ වාසය කරන මානසික කිසිම පරිශනයක් කරන්න බෑ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා මේ ලෝක වර්ධක මේ පරිශන කරලා කියන මිනිසයා තමන්ගම බෙල්ල කා ගන්නවා තියෙන පරිසරයක් කියලා ගන්නවා මේ තියෙන දැපත් පුංචි කරලා හිතමනාපකම් කර ගන්නවා. ඒක නිසා මේ වැඩි වැඩ නැතුව ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්නවා නම් මොහේට ඉඳ නැහැ. ඒක දීර්ඝකාලීන වශයෙන් නැත්නම් සමාජ වශයෙන් බලපාන දෙයක්. ඒක නිසා අපිට පුළුවන් නම් දැන් මේ මේ දේවල් මට එපා බව හැබෑව. මට අර දේවල් ඕන බව හැබෑව. මේක ප්‍රයෝජනේ සලකලා මොකද්ද මේ දැන් දේ කරන්න බැරි දේ කියලා. කිසිම උත්තරයක් අපිට නැහැ. මේක හොඳට පේනවා දරුවාට නම්මලට තාත්තලාට ඊයර වැඩ කරන මිනිස්සෙක් කියනවා හේ ඒ මිනිස්යාට දරුවක් ඉන්නෝලේ දරුවා කියනවලු මට මේ જાති කලිසමක් ඕනයි කියලා. ඉතින් මේ මිනිස්යාට තේරෙන්නේ නැතුළු මේ මිනිස්යා කලිසමේ තාම පසපැත්තේ ඉරිලා නැහැ. අපි නම් කලිසම අඳිනකොට පස ඉරිලා පස පේනකන් අඳිනවනේ කලිසම. දැන් නැහැ එහෙම. ඉතින් කියනවා මට කලින් ඉතින් මේ මිනිස්යා කියනවා මාස දෙක තුනක් බලලා පෙන්ෂන් එකකින් අර කලිසමක් අරන් දෙනකොට බේරන්න බැරුව නැත්තම්. ඊට පස්සේ බලනවලු අර හොඳ කලිසමට මෙතෙක් ඇඳගෙන හිටපෙගෙන මොකද කරන්න කියලා. අම්මට දැලි අප්පල්ලි අල්ලන්න දෙන්නේ ඒකලු. පපුව දනවලු. අපි ඉස්කෝලේ යන කාලේ අපි මෙහෙම ඇඳුම් නාස්ති කරාද. ඉතින් මේ දරුවට මොකද හිතේ මේක ෆැෂන් එක නෙවෙයි. අද තියෙන මොස්තරේ නෙවෙයි. ඉතින් ඒක නිසා දෙමාපියන්ගේ මාස ගණන් පෙන්ෂන් එකතු කරලා දුන්නාට පස්සේ අර පරණ එකට මොකද වෙන්නේ? මොස්තරේ නෙවෙයි කියලා විශ්කරනවා. පිළිමකට සහ ගන්නවනේ. පරිසර දූෂණය වෙනවනේ. මේ වස්තුනේ විනාශ කරන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙන ලද දේන් සතුටු යම් මේක සඳහා මේ මෝහේ නැති කරන්න භාවනා කරනකොට Taman වෙත පැමිණෙන දේ භාවනා කරන වෙත පැමිණෙන දේ භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් බාර ගන්න මිසක මට මේක වෙනකොට අරක වේවා කියන්නත් එපා. වෙත පැමිණෙන දෙයට දොස් නගන්නත් එපා. මතුවෙන දේ රොස්පරොස් කරන්න එපා. පැමිණෙනදී පැමිණි දුක් පැණි රහයි කියලා මේක බාර ගන්න ගියොත් පුදුමාකාර විදිහට ආනාපානේ හෝ ගත්ත අරමුණ ඇතුළට බහින්න බහින්න ඒකේ මුලාව ඒකේ මෙතෙක් කල දැනහිට මේ පිට ලෙල්ල දැක්කන හිටපු කෙනට ඇතුළට අවධානය යන්න යන්න පුදුම රසයක් පුදුම సౌందර්යයක් පුදුම උනන්දු කරවීමක් ඇති කරනවා ආන්න එක දිගේ යන්න යන්න යන්න යන්න තේරෙනවා මේක හරි අමාරුයි කොහොමාරි කරලා හිතට වද්දාගත්තත් තව කෙනෙකුට කියලා දෙන්න නම් අමාරුයි. මුළු ලෝකෙම ඉන්නේ මේ අරමුණ මාරු කරන ගතියනේ. කර්මණක ඇතුළට යන ගතිය නෙවෙයිනේ. ඒක නිසා තමයි තේරෙන පටන් අර ගන්නවා මේ අනික්කුල්ලන්ගේ වැඩ පැත්තක තියේදී මේ මට මේ පේන දේ නැවත නැවත කරලා බොහෝ කල් භාවනා කරලා දියුණු පවණු කරන්න ගියාට පස්සේ සර්වචන් සඳහන් කරනවා තාවකාලික වශයෙන් ඒ මෝහය දුරු යම් දවසක දීර්ඝ භ්‍රමචර්යයකින් දීර්ඝ යහ ජීවනයකින් එහෙම නැත්නම් සම්මා ආජීවයකින් යාට ආය ඇති නොවන ආකාරයට දකින්නකොට අපි දවල් අර ධර්ම සාකච්ඡාවේ සාකච්ඡා කරා වගේ චිත්‍රයක් දකින්න ගමන් කැන්වස් එක දැක ගන්න පුළුවන් වෙනවා. වෙරළට ගිහිල්ලා රැලි මාලා දකින්න ගමන් අර සිටිදියක් දැක ගන්න පුළුවන් වෙනකොට තේරෙනවා අපි මෙතෙක් කල දැක්කේ අර තුනී රැල්ල බිඳින එක විතරයි. අර ගැඹුරු ජලයේ තියෙන සිටිතිය දැක්කේ නැහැ. චිත්‍රයක් දකිනකොට දැක්කේ සිටියම විතරයි, සිත්තම විතරයි. කැන්වස් එක නැහැ. බුදුහාමරගෙන කැන්වස් එක නැතුව චිත්‍ර අඳින්න බෑ. ඒක නිසා මේ සතියෙන් පෙන්වන්න පටන් අරගත්තට පස්සේ මේ පෞද්ගලික ලක්ෂණ කියන එයා විසින් එයා කැපිපෙන්න දක්වන ලක්ෂණ වගේම සියල්ලටම පොදු ශක්තියක් තියෙනවා. කම්පන වේගයක් තියෙනවා. ජවයක් තියෙනවා. අන්නේ ජවය ආනාපානය හරහා දකිනකොට අපේ හිත කොච්චර මාය කරනවද කියනවනම් කියනවා ඒ ආනාපානය දැනෙන්නේ නැතුව ගියා කියලා මට. ආනාපානය මට නොදැනී ගියයි කියලා කියන්නේ ආනාපානය ශක්ති බවට දිය වෙලා ගියා. එතකොට ආශ්වාසයේ ලකුණුත් නැහැ, ප්‍රශ්වාසයේ ලකුණුත් නැහැ. මුලාව දුරු වෙනවා. දුර වෙනකොට ඇතුලේ බීචිකාවක් එනවා. යකෝ මෙච්චර ලස්සන පිණි පිණි තිබුණා ආනපන දැන් නැහැ. හැබැයි මැරිලා නැහැ. ආනාපාන නැත මැරෙන්න එපා මැරිලා නැහැ. මේ තියෙන ආනාපානයේ මේ වෙස්පරලිය හිතකට හිතා ගන්න බෑ. ඒකට කියන්නේ පෞද්ගලික ලක්ෂණ වශයෙන් තිබුණු ආස්වාස් ප්‍රසවාස පොදු ශක්තියක් පාටපත් වුණා. මේක පිම්බි මැකිලි බැලුවත් ඔච්චරයි වම දකුණු වශයෙන් බැලුවත් ඔච්චරයි ලෝකේ තියෙන ඕනෙම අරමුණක්. අරගෙන නැවත නැවත බලනකොට ඒක දවසක අරමුණු කර ගන්න බැරි නිමිති කර ගන්න බැරි ලකුණු පේන්නේ නැති පොදු දේ බවට යනවා හරියට රතු ආල් ටිකක් මුට්ටියකට දාලා වතුර ටිකක් දාලා ලිපේ තිබ්බට පස්සේ අන්තිමට හාල් කැඳ වෙනවා කැඳ වුණාට පස්සේ කොහාල්ලට කියලා හුවොත් හරි කියන්න වෙනවා කැඳ කියන්නේ හාල් වලම විපරිණාමයක් තමයි කියලා. ඒ වුණ මේක අපි කණයක් නෙදුනේ දැන් ද්‍රවයක් නිතුරලා තියෙන්නේ. අතරමැද වෙනස් වෙන විදිහ දැක්කනම් තේරෙනවා මේක අනේම තමයි දුර වෙන්නේ. ඒකම තමයි හයිය පිටිච්ච ආසව ප්‍රසවාසය. බොහෝ වේලා. යා ඕනේ ඉරියව් මාරු කර කර දහඩ තනි නටනට යන්න අරින්න ගියාට පස්සේ තැම්පත් වෙච්ච දවසේ පේනවා මේ තිබුණා කියපු ආනපන දැන් නැහැ කියනවා. ආනපන නැත්තම් විනාඩි 6යි ඉන්න පුළුවන් මිනිස්සු මැරෙන්න ඕන. නෝන්නේ බොහොම ජයයට ඉන්නවා. මට පැයමාර ඉන්නවා. මොකුත් නැත මොකද වෙලා තියෙන්නේ මේ ආනාපානෙ පිටලෙල්ල බලපෑක දැන් ඇතුලේ බලන්න පුළුවන් වෙනවා මේ වෙනකොට ඇති වෙන මුලාව ගෙවීම කියනවා රූප ධර්මයන්ගේ මුලාව ගෙවීම කියලා. තාම තව වැඩ ගොඩක් තියෙනවා මේකෙන් පෙන්නනවා. ඔබට తాවකාලික වශයෙන් රූප ධර්මයන්ගේ අඩු ගානේ ආකාර දෙකක් පෙන්නනවා. ප්‍රකට වෙන ආකාරය සහ අප්‍රකට වෙන ආකාරය. ප්‍රසිද්ධ ආකාරය සහ ලීන ආකාරය කියලා. මෙන්න මේ දෙක දැක්කේ නැත්නම් අපිට කියන්න බෑ ආනාපානෙ දැක්කයි කියලා. බුදුරජාණන්සේ සඳහන් කර තිනකො ගොරෝසු ආර්මණය දකින්න ඕන සියුම් ආනපන දකින්න ඕන. ඇතුළත ආනපන දකින්න ඕන පිට ආනපන දකින්න ඕන. මනාපාන පාන දකින්න ඕන අමනාපාන පාන දකින්න ඕන. ළඟ තියෙන ආනපන දකින්න ඕන පිට තියෙන දුර තියෙන ආනපන දකින්න ඕන කියලා. ඉතින් අපිට භාවනා කරනකොට මේක වෙනස් වෙච්ච ගමන් අපි භාවනාව නැතර කරලා චෝදනා කරනවා. භාවනාව හරියි නමුත් අපේ මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව නිසා පේන අත්දැකීම් පිළිගන්න කැමති නැහැ. නමුත් හොඳ කමඨා සුද්ධ කිරීමක් හොඳ බණක්. පිහිචිලි වුණාට පස්සේ තේරෙන පටන් ගන්නවා සංසාරේ කොච්චර නැත්තම් භාවනා අවුරුදු ගණන් වල කොච්චර නැත්තම් භාවනා පැය කීයක මේ ස්වභාවයෙන් මේක සිදුවෙන ගමනට මම බාධා කරලා තියෙනවාද කියලා. ඒ මොකද අපි බලාපොරොත්තු වෙන සිද්ධ දේ නොවෙන නිසා කියලා. මේ බාධා කෙරෙන්නේ මුලාව නිසා. මේ මුලාව නැති වුණාට පස්සේ කවදාරි ප්‍රයෝගයෙන් යාට තේරෙන පටන් ගන්නවා නේ කී දවසක් මේ නිවන ඇවිල්ලා දොරට තට්ටු කරාද මම මනේ පයි කියන්නේ මේ මගේම තියෙන මෝඩකමට ඒක නිසා ඇති වුණාට පස්සේ නිවනට මුලාව නැතිවීමට අසහනෙ නැතිවීමට සාන්දෘෂ්‍යපතෙන් තීරුණාට පස්සේ නිවන ලැබුණා කියලා මොකොත් හම්බෙලා නැහැ මොනම දෙයක්වත් හම්බ වෙන්නේ නැහැ තිබුණ දේ යටිකුරු පොන්ද උඩුකුරු කරලා පෙන්වන වගේ පෙන්වීමක් පෙන්වන්නේ. ඉතින් මේ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා සර්වඥාන්සේ ළඟට ඇවිල්ලා දේවතාවෙක් කියනවලු මහාන ඔබ සතුටින් ඉන්නේ කියලා. ඒ මේ ලෝකෙ බුදු වෙලානේ. බුදුහාමුදුරුවෝ මට මොනව ලැබුණටද බං කියලා. මට මොනක්වත් අලුතෙන් ලැබුණේ නැහැ. එහෙනම් මානව කනගාටු වෙන්න කියලා. නෑ මගේ මොනව නැති උනායි කියලා. එහෙනම් මාන ඔබ සතුටුත් නැහැ, කනකාටුත් නැහැ නේද කිව්වොත් ඒක තමයි මට කියන්න වෙන්නේ. භාවනා කරන කිසිම කෙනෙක් මොනවරි අපේක්ෂා කරනවා නම් ඒක අදාහ නිවන වෙන්නේ නැහැ. භාවනා කරන එකයි මොකොත් නැති වෙන්න දෙයක්වත් නෑ. මේ මෝහය දුර වුණාට පස්සේ නැත්නම් අවිද්‍යාව දුර වුණා කියලා කියන්නේ මෙච්චරක් අවිද්‍යාව තියෙනවා කියලා දැනගන්නේ. ඒකටමයි විද්‍යාව කියන්නේ. ඒක සර්වඥාන්සේ සඳහන් කරනවා වේදනාව සම්බන්ධයෙන් කතා කරනකොට මම හිතන අපි විනාඩි කිහිපයක් ගනිමු අපි රූපය අර වගේ තුනී වෙනවා වගේ අපි මේ සැප වේදනා දුක වේදනා කියලා දෙකකට නෙමෙයි ලෝකෙ බෙදාන මේ මුළු විද්‍යාවම මුළු ශිෂ්ටාචාරම යන මේ සැප හොයන්නේ එක එක්කවත් ගිහිල්ලා නැහැනේ තාම ගිය හැම එකම හොම්බෙන්නේ සැප හොයන්න හොයන්න දුක ලැබිලා තියෙන්නේ බුදුජානක කියනවා මේව තමයි ලෝකයා මේ සැප දුක කියලා දෙකක් බෙදාගෙන ඉන්නවා නමුත් මේ ආස්වාද ප්‍රසවාස දෙක බලන කෙනාට හොඳට බලනකොට ආස්වාද ප්‍රසවාස දෙක අතර නොදැනෙන තැනක් තියෙනවනේ. ආස්වාද ප්‍රසවාසට මාරු වෙනවනේ. ඒ වගේ උඹත් බලාපන් මේ දුක් වේදනාවක් ඉවර වෙන තැන මොකද වෙන්නේ කියලා. සැප වේදනාවක් ඉවර වෙන තැන මොකද්ද කියලා. ඔබට ඇස්ස දා ගන්න බැරි වෙයි. දුක් වේදනාවක් ඉවර වෙන තැන සැපක්. සැප වේදනාවක් ඉවර තැන දුකක්. එතකොට මේ දෙක පටන් ගන්නකොට සැපයි නම් ඉවරනකොට දුකයි 100%ක්ම ඕකොච්චරයි. පටන් ගන්නකොට දුකක් නෑ ඉවරනකොට සැපයි. මේ දෙක එකතු කරලා දෙකට බෙදුවට පස්සේ සැපයි දුකයි එකයිනේ. සැප වේදනාව කිව්වත් ඉවර වෙන්නේ දුකෙන් නම් දුක් වේදනාව කියන්නේ ඉවරනකොට හැපෙන්නම් මේ දෙක එකතු කරපුවාම සැප දුක් දෙක දෙකේ වෙනසක් නෑ. නමුත් අපි සැප වෙනුවෙන් රට රාජ්‍යවල යුද්ධ කරනවානේ. කාම මිත්‍යාචාරය කරනවානේ. පරවස්තුන් හොරකම් කරනවානේ. සතුම් මරනවානේ. මේ සැප හොයන්න නමුත් අන්තිමට මේ හැපි අවසානයේ ඒ හා සමාන දුකක් වෙනවා. ඒ නිසා මේකේ මම රහසක් පෙන්වන්නම් බුදුරජාණන් කියනවා. මේ සැප ඉවර වෙනකන් ඉවසිල්ලේ බලහිට පන් අනිත් එකට යන්නේ නැතුව ඔබට පුදුමාකාර දුකක් එනවා. ඔය දුක ආවට පස්සේ දුකේ ඉවරන තැන බලපන්. ඇතිවිච්ච දුකේ පවණ සැපක් වෙනවා. ඔබට එතකොට තේරෙයි මේ සැපේ සිට දුකට මාරු වෙන සහ දුකේ සිට සැපට මාරු වෙන තැන පහු කරලා ගත කරන එක තමයි සංසාරය කියන්නේ. මේ සැපේ දුකේ අවධානය බලන ගතියට ගියොත් වෙන ඕනනම් කීතයකට මුලැමැදක බලන ගතියට ගියොත් ඔබට තේරෙයි මේ සැප දුක දෙක මැද අපේ මනසට අපේ ඉන්ද්‍රයන්ට අපේ තර්කයට අපේ න්‍යායට අහු වෙන්නේ නැති යටිපහුවිල්ලක් තියෙනවා ආනෝකට අවදි වෙනවා ආනෝකට අවදි වෙනවා අවදි වුණාට පස්සේ පුතන්සේකට නමක් දානවා ඒකට කියනවා අදුක්කම සුඛ වේදනාක සැපත් නැහැ දුකත් නැහැ සැපෙන් දුකට මාරු වෙනවා දුකෙන් සැපට මාරු වෙනවා ඒකල බුදුජානනාංශයේ තර්කණයට ඒ චුල්ල වේදල සූත්‍රයේදී ධම්මදින තිරිණාංශ කියනවා විසාක උපාසම උපාසමාතේ ප්‍රශ්නයක් අහනකොට ආර්යාවෙනි මේ සැප වේදනාවේ සැප දුක දෙක මොනවද? ආතප වේදනා එනකොට සැපයි යනකොට දුකයි. ඇත්තට අපිට මේ ප්‍රශ්නයන්ටවත් තේරෙන්නේ දුක් වේදනා සැප දුක දෙක මොකක්ද? ආ දුක් වේදනා එනකොට දුකයි යනකොට සැපයි. ඊට පස්සේ යනවා එහෙනම් මේ මේ අතරමැද තියෙන අදුක්කම සුඛ වේදනා පිළිබඳ මොනවා සැප දුක. ඒක දන්නවනම් සැපයි, නොදන්නවනම් දුකයි. අදුක්කම සුඛ වේදනා කියන කැස්පන අපිට දැක්කනම් ඒක ලොකු ජයග්‍රහණයක් භාවනාවක්. ඒක හරි සැපක්. මෙතෙක් කල මේක දැක්කේ නැහැ. දැන් දැක්කනේ. මෙතෙක් කල මේකට මෝහව මුලාව තිබුණානේ. මෝහේ තිබුණානේ. මේ සැප හොයන ගමන් නිසා අන්ධ භක්තික ඔය ගිය නිසා දැන් අදුක්කම සුඛ වේදනා දැක්කට පස්සේ කියනවා නේ අම්මේ මේ සැප ලෝකේ දවසක ගත්තොත් 5% 10ක්වත් නැහැ. දුකත් 5% 10ක්වත් නැහැ. උග වෙලාවට තියෙන අදුක්කම සුඛ වේදනා නමුත් ඒක අපිට දැනිලක් නැහැ. ඒක තමයි ඉඳලා තියෙන්නේ. මේක දැක්කට පස්සේ තේරෙනවා මේ සැප හොයාගෙන අපි කොච්චර දුක් විඳද කොච්චර පශ්චාත්තාප වුණාද කොහොම කරුවක්වත් ඉන්නේ අදුක්කම සුඛයේ ඊට පස්සේ බුදුරජාණන්සෙත් කියනවා මේ ධම්මදින තෙරින්නාසෙත් කියනවා මේ අදුක්කම සුඛය දැකීම සැපක් වෙන්නේ ඇයි මධ්‍යම ප්‍රතිපදා තියෙන එතන ඒක නිසා මධ්‍යම ප්‍රතිපදාව තියෙන අදුක්කම සුඛය නොපෙන්නා යන ජීවිතයක් තමයි සැප වෙන ජීවිතය මේ තාක්ෂණේ මේ කියන සුඛෝපභෝගීත්වය සැප ඒක ලැබෙන්නේ දුක ඒක වෙනම කතාවක්. නමුත් යෝගාවචරය මේ දෙකටම ආරක වේවා මේක වේවා කියන්නේ නැතුව එන සැප දුක තමසේ බාරගත්තොත් අනිවාර්යයෙන්ම අදුක්කම සුඛ වේදනා තේරුම් ගන්නවා මාරු වෙන තැන. ඊට පස්සේ ඒකේ ඉන්නකොට ඒ ධම්මදින තෙරිනාංශිකෙන් අහනවා මේ අදුක්කම සුඛ වේදනාවේ ප්‍රතිපක්ෂයේක පක්ෂ වෙලා තියෙන මොකේද කියලා. ඒකේ විසභාව ප්‍රතිභාගය මොකක්ද කියලා. අදුක්කම සුඛේ ප්‍රතිභාගය තමයි අවිද්‍යාව. ඒක වහන්නයි මේ මුළු සංස්කෘතියම අපි හැදිලා තියෙන්නේ. ඒක වහන්නයි මේ තාක්ෂණය හැදිලා තියෙන්නේ. ඒක වහන්නයි මේ සැප දුක් මේ සුඛෝපභෝගී දේවල් හැදිලා තියෙන්නේ. ඒක නිසා ඒක විවෘත කරගන්න මේ අවිද්‍යාව තමයි බාධා කරන්නේ. එතකොට මේ මම දවස පුරා මේ සැප හොයාගෙන යන ගමන කියලා කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව වෙන නිසි මාර්ගය වෙන අදුක්කම සුඛ වේදනාව වසහෙලන්න කරන උත්සාහයක් තියෙන්නේ. ඒ නිසා මගේ සැප දුක පිළිබඳව වේදනාව පිළිබඳ දැනුම 35ක්වත් වර්ධනය වෙලා නැහැ. මොකද මම ඒකාන්ත සැපනේ හොයන්නේ. කවදා හෝ සැපටයි දුකටයි සමතන දීපු ගමන් මේ අදුක්කම සුඛය තේරෙන්න ගන්නවා බැලුව බැලුමට භාවනා කරත් නැකරත් අපි ගොඩක් වෙලාට ඉන්නේ ඒකේ. මේකට තමයි කම්මැලිකම කියන්නේ. මේක තමයි පාළුව කියන්නේ. මේක තමයි නිතිමත ගතිය කියන්නේ. මේක තමයි පා වෙනවයි කියන්නේ. මේක තමයි මුස්පේන්තු කියලා කියන්නේ. මේක තමයි කොංගොණයි කියලා කියන්නේ. ඉතින් අපි ඒක ආපු ගමන් මොනවා හරි විනෝදාංශයක් දාගෙන සැපට හරවනවා. ඉතින් මේක මධ්‍ය ප්‍රතිපදාවට කරන අකුලෙහිලක් නේ. සත්‍යයට කරන අකුලෙහිලක් නේ. මේ නැතුව එන විදියට බාරගත්ත නම් දවස තුරා තේරෙයි තමන් විවේකව ඉන්න හැම වෙලාවෙම තමන් ඉන්නේ අදුක්කම සුඛ වේදනාවක මෙතනයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ මේක පේන්නේ නැත්තේ මට අවිද්‍යාව නිසා ඒ අවිද්‍යාවට මේක ප්‍රතිභාග වෙලා තියෙන්නේ මේක දැනගත්ත දවසේ මේ අවිද්‍යාව මොකටද ප්‍රතිභාග වෙලා තියෙන්නේ කියන විද්‍යාවට මේ අවිද්‍යාව මෙච්චරයි කියලා දන්න එකට තමයි විද්‍යාව කියන්නේ ඒක කවුරුත් කියලා දීලා හරියන්නේ නැහැ මූලධර්ම වල වැඩක් නැහැ උඹට තේරෙයි ඒ විදිහට යම් කිසි කෙනෙක් මේ ඉතින්දා ජීවිතේ සැප සොයාගෙන යන ගමන නිසා අපිට මේ භාවනා කරන්න වෙලා නැත්තේ. දැන් නම් අවුරුදු දෙකකට පස්සේ දවස් තුනක් ගත්තා. ඒකත් ලොකු දෙයක්. තවත් අවුරුදු දෙකකට පස්සේ විතර ආයෙත් දවස් දෙක සමානට ගණියම මේ කට්ටියන එකක් නෑ. එයි යන්න මොකද මේක මල වාතේ මේක වදී ආගෙන ඉඳයි මේක මහා කරදරේ ඉඳා. කොහොම හරි එහෙම හරි කරලිවරලා පිළිගන්න පුළුවන් වුණොත් මේ දවස්සේ ඇය මෙච්චර ගාණක් අපි මේ කඹරන්නේ මම වායපචි කරවට සමා වෙන්නේ මේ වචනේ කඹරනවා කියන වචනේ කඹරන්නේ ඒකාන්ත සැප හොයන්නනේ ලැබපු එක එක්කක් නැහනේ අත්ත මොත්ත කිත්ත කිරි කිත්ත දත්ත පනත්ත කිරි කෑමොත්ත දක්වා ගිහිල්ලා බලන්න එක එක්කවත් ලැබලා නැහැ ඔක්කොම මැරෙන දුකේ ඒකියදී කිව්වොත් එimhe දවසට පැයක්වත් භාවනා කරපුවා බෑ අප්පා බබාලා ඉන්නවනේ එහෙම නැත්නම් මේ අරයට මෙහා වෙලානේ මෙයාට මේ වෙලාව මට භාවනා කරන්න බෑ මොකද ඒ තරම්ම මට ඕනේ මේ මෝලේ මෝහේ අමෝහයට යන දෙයක් අම්මෝ කිට්ටු කරන්නවත් එපා අපිට බෑ කියලා කවදා හරි මෙයාට සමසේ එන්න දවසේ පැයක් ගන්නකො නැත්නම් අවුරුද්දකට සැරයක් දවසක් හරි අරගෙන සමසේ ඉඳ ගියාට පස්සේ තීරෙයි Tamanට මේ මුලාව මේ අදුක්කම සුඛේ නොදැකීමේ ප්‍රයත්නයට අපිට වෙන්නම ක්‍රමසාවිදි රාශියක් තියෙන හැම කෙනාටම. අපි ඒකට තමයි පෞරුෂත්වය කියන්නේ. කවදා හරි ඒක අයින් කළොත් එන්නේ ඇරියොත් භාවනා කරනකොට සැපට දුකට අදුක්කම සුඛයට සමසේ තැනට ගියාට පස්සේ පුදුමාකාර පුස්කලක් තියෙන මේ සංසාරේ මේ සැපසොයන මෝහෙට මිච්ඡර කාලයක් ගත කරලා තියෙනවානේ. ඒ කරන හැම දෙයකදීම මුලාවනේ. ඒ දෙකකින් වෙන්නේ මොකද පරිසර දූෂණයනේ. තමන්ට දුකනේ, අනුන්ට දුකනේ. ඒ වෙනකොට මේ එන දේ එන විදියට බාර අරගන්න ගියොත් එයාට තේරෙන පටන් අර ගන්නවා අපි පුරා වෙලාවට ඉන්නේ අදුක්කම සුඛ වේදනාව එතෙන්දි තේරෙනවා. මේ අදුක්කම සුඛ වේදනාවට වෛර කරුවොත් කම්මැලි වුණොත් නීරස වුණොත් ඒන තමයි මේ පරිේශන තෘෂ්ණාව වෙන්නේ අරක හොයන්න මේක හොයන්න සර්වඥාන්සේ සඳහන් කරන එකට සාදරයන් ඒක විවේකී කියලා බාරගනී මේක හුදේකලාව කියලා බාරගනින්. මේක භාවනාවට ප්‍රතිඵලයක් කියලා බාරගනින්. මේ අදුක්කම සුඛයට ඇති වෙන්න එන්න දීපන්. අන්තිමට තේරෙන පටන් අර ගන්න ඔය අදුක්කම සුඛ වේදනාව තියෙන වෙලාවේදී ඒකෙ පෙරලි නෑ. සැපෙන් දුකට මාරනවා දුකෙන් සැපට මාරනගේ පෙරලි නෑ. ඒක ඒ නිසා විශ්වසනීයයි. ඒකට යන්න පුරුදු වෙච්ච මනුස්සයාට පිට බාහිර වස්තු මොකක්වත් ඕනේ නැහැ. කඩන්නත් බෑ. විවිධයක් හම්බෙච්ච ගමන් මේ අදුක්කම සුඛ වේදනාවට ගියාට පස්සේ තේරෙන්න පටන් ගන්නවා මේ තෙක්කල් මම මේකට නොගියේ මොහේ නිසා මුලාව නිසා මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව නිසා දැන් මට ඒකට ඉන්න ගියාම ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ අදුක්කම සුඛ වේදනාව හරහා සම්මාදිට්ඨිය හරහා සම්මා සංකප්ප හරහා තමයි තේරෙන පටන් අර ගන්නවා මගේ ජීවන රටාව මම කොහොමද මේක සකස් කරේ කොහොමද කරන්න ඕනේ කියන එක. ආහන් මේ විදිහට අදුක්කම සුඛේ වැඩි කරන්න බෑ. නමුත් ඒක සාදර වීම ජීවිතේ ප්‍රධානම පෞරුෂත්ව වෙනසක් ඇති කරනවා. ජීවිතේ ප්‍රධානම පරිණාමයක් ඇති කරනවා. මම කියන්නේ භාවනා ජීවිතයේ කෙල්ලෙක් ලොකු වෙනවා වගේ ලිංගික පරිණතයටපත් වෙන්නේ කවදා හරි භාවනා ජීවිතේ මම මේ පාවිච්චි කරන වචන ටිකක් මේ වේදනාවල් පිළිබඳව මේ එකක් පිටිපස්සේ යන්නේ නැතුව තුනටම සමතන දීලා මේ අදුක්කම සුඛ වේදනාව කියන එක දැනගත්ත දවසේ ඉඳලා ඒ මනසට හුදේකලාව කියන එක තේරෙනවා. ඒ මනසට ඊට පස්සේ විවේකය කියන එක තේරෙනවා. ඒ මනසට ඊට පස්සේ හිතේ සමගිය සාන්තිය කියන එක තේරෙනවා. ඒ මනසට තේරෙනවා මේක රණ්ඩු කරලා ගන්න බෑ. මේ ප්‍රයත්න අතහැරලා දෙයින් සතුට වීමට ගියාට පස්සේ එතන තියෙන අවිද්‍යාව තේරුනොත් මේකේ ඉන්න බැරි කම්මැලිකම නිසා අපි කරන ප්‍රයත්න ප්‍රයෝග ෂටගති මායාවී ගති එහෙම නැත්නම් වංචනික ධර්ම දිහා බලනකොට මෙතෙක් කල් අපි දැනුම කියලා ගත්ත හැම දෙයකින්ම වෙලා තියෙන්නේ මේ අවිද්‍යාව පෝෂණය ලබලා. දැන් නෑ. දැන් ඒකට ගන්න ගියාට පස්සේ යාටයි අවිද්‍යාවේ තරම තේරීමටම විද්‍යාව කියලා කියනවා. ආහනේ විද්‍යාව තේරුම් ගන්න නම් Tamange මෝඩකම නොදැනුවත්කම ප්‍රමාණකරණයක් අවශ්‍යයි. එච්චරයි ඕන කරන්නේ. වෙන මොකක්වත් ඕනේ ප්‍රමාණය කරපු ගමන් තමයි තේරෙනවා manussකමම නිවනක් වගේ කියලා. මිනිස්සු විතරයි මේක කරන්න පුළුවන් නැති නිසා උන්ට බෑ. ඒ නිසා manussකම කියේ තියෙන්නේ අදුක්කම සුඛ වේදනා විතරයි. එළඹ වාසය කරනකොට අපි එන්නේ manussකම එන්න පටන් ගන්නවා. මේ අදුක්කම සුඛ වේදනාවේ ඥාන පිරිමි ගතියක් නැහැ. අදුක්කම සුඛ වේදනාවේ පොහසත් දුක්පත් ගතියක් නැහැ. රජ්ජුරවද වැසියද කියලා දෙයක් නැහැ. මේකට කිසි කෙනෙක් රණ්ඩු කරන්නේ නැහැ. මේක නිතරම ජයක්. සැපයට රණ්ඩුද, ඊර්ෂ්‍යාද, ක්‍රෝධද, මානද තේරම තියෙනවා. ඒත් පිළඟෙන් සමහරින් වර ඔය සැප වෑන යන ගමන තියෙනවා කමක් නැහැ. ඒක ඒ ජම්මෙත ආරයට ගියා වයි. පුළු පුළුවන් තරම් මේ අදුක්කම සුඛ වේදනාට ගියාට පස්සේ යාට තේරෙන පටන් අර ගන්නවා. මේ සා විශාල නොමිලි ලබා දෙන මේක තිබුණට කීයෙන් කී දෙනාද මේක දන්නේ කීයෙන් කී දෙනාද මේක සාධාරණීකරණය කරන්නේ කීයෙන් කී දෙනාද මේකට එළඹ වාසය කරන්නේ එළඹ වාසය කරන්න දන්නවනම් යාට තේරෙනවා මේ බුදුහාමුදුරුවෝ ළඟ වාඩි වෙලා ඉන්නවා මේ ධර්මයේ කියන එක රැස් වී දෙනවා මේ සංඝයා කියන එක හොයන්න අමාරු දෙයක් නෙමෙයි මේතන ඉන්න ඔක්කොම සංඝයා තමයි. මෙන්න මේකට යම් සීලයක් වශයෙන් ඉච්චරයි ඕන කරන්නේ. ඔය ඕන නැති සීල සීලබ්බත පරාමාස. මේකට ගියා නම් මේක සීලබ්බත පරාමාසයක් නෙවෙයි මේක ප්‍රයෝජනේ සලකලා මේක සාන්දෘෂ්ටිකයි මේක ඕනේ කෙනෙකුට ඇවිල්ලා බලපන් කියත හැකි ඔබ සැප දුක අඳුනනද ඕක ආයෙනම් මේ සැපේ ඉඳලා දුකට මාරු වෙන තැන පොඩ්ඩක් බලපන් නැත්නම් සැපේ ඉවරන තැන බලපන් දුක ඉවරන තැන බලපන් නැත්නම් දුක සැපට මාරු වෙන තැන මේක මා අපබ්‍රංශ ප්‍රශ්නයක් වගේ තේරෙන්නේ නමුත් දවසක නිතරම මාරු වෙනවනේ ඉවසිල්ලේ බලන්නේ හිටියොත් කුශාක බුද්ධිමත් නම් එයාට දැක ගන්න පුළුවන් හැම සැපක්ම දුකින් කෙලවර වෙනවා. හැම දුකක්ම සැපෙන් කෙලවර. ඕකට අඬහව ගන්න එපා. හිත කරදර ගන්න එපා. ඕක ධර්ම මාර්ගයක් කරගනි. ඕකද කියන්නේ වේදය කියන. වේදේ කියන්නේ දැනුම. ත්‍රිවේදී කියලා බුදුරජාණන් දෙන්නේ ඉස්සලා ද්වේදී කිව්ව මේ වේදනාව පිළිබඳව මගේ වචනක වේදනාවේ පසපැත්ත බලන එක තමයි ද්වේදී කියලා කියන්නේ. අපි මොන විතරනේ බලන්නේ? වේදනාවට යන්නලා පස්ස දිහා බලන්නේ. නිවන එතන මේකට ගියාට පස්සේ යාට තේරුම් ගන්න පුළුවන් ඕනම කෙනෙකුට මේක කාටවත් වළක්වන්න බෑ. කවුරු හරි දන්නවනම් මේ ක්‍රමේ කාටවත් වළක්වන්න බෑ. මේක දිනු පවුණු කරන්න බුදුහාමුදුර ලෝකෙ ඉපදලා කියලා දීලා තියෙනවා. අපිට manussකම තියෙනවා. මේ manussකමේ ප්‍රයෝජනේ කියන්නේ අපි කොච්චර වෙලා මේ අදුක්කම සුඛයට සමාන කරලා තියලා බලනවද බලන්න බලන්න බලන්න තමයි තේරෙන පටන් අර ගන්නවා පුදුමාකාර දුරදිග ගමනක් යන්න තියෙනවා. මේකට වේදේ කියලා කියනවා ප්‍රතිවේද කරනවා කියලා කියනවා. මේක දැනගත්තට පස්සේ අපි තවදුරටත් චෝදනා කරන්න යන්නේ මට අරකම ඕනේ, මේ සැප ඕනේ, මේ දුක එපා. අපි දන්න මේ හැම සැපකම හැම දුකකම ධර්මයේ තියෙනවා. ඒකට අවදි වෙන නම් වේදනාවේ මුලැමැදාව තුනම බලන්න. සැප වේදනාවෙත් මුලැමැදාව තුනම බලන්න. අදුක්කම සුඛ වේදනාව තමයි එතකොට අවක්ෂේප වෙන්නේ. මණ්ඩි වහින්නේ අද ඔක්කොම සුඛ වේදනානේ. ඒකට තමයි තේරෙයි කොතනකාරී සමාජයක කොතනකාරී පිටසක මේ අදුක්කම සුඛ වේදනා දන්න මිනිහෙක් හිටියන ඕට කට ඇරලා සත්පුරුෂයයි කියතයි. යම් කිසි කෙනෙක් මේ අදුක්කම සුඛ වේදනා දන්නේ නැත්නම් ඌ මැට්ටා මෝලා මිහරකා බෝරුවා ඕන වචන කියවි. අපිට මේ ධර්ම උගන්වන්න හෝ ඉස්කෝලේ වල උගන්වන එක එක්කත් මේවා දැකලා තියෙනවා. අපි අපලතාල එක එක්කත් දැකලා තියෙනවා කවුරක්වත් නැහැ. ඒගොල්ලන්ට ඕනේ අපිට සැප දෙන්න. කොහෙද උන්දලා විඳපු නැති සැපක් අපට දෙන්නේ. බුදුහාමුදුරන්ට අම්මා කියන්නේ. ධම්මෝ විනානත්ති පිතාච මාතා. අපිට ධර්මයෙන් තොර අම්මෙක් තාත්තෙක් නැහැ. මොකද බුදුරජාණන්සේ කැත නැතුව කියනවා. උඹට බුද්ධෝත්පාද කාය ලැබිලා තියෙනවා. මනුසාත්මය ලැබිලා තියෙනවා. උඹට ඕනේ නම් මේ මුලාවෙන් අයින් වෙලා අනුන්ට දුක් දෙන කමන්ත දුක් දෙන ගතියෙන් අයින් වෙලා මනසේ දුක් තොමනස් නැතුව ඉන්න මේ සැප දිහත් දුක දිහත් සමසේ බලාපන් උඹට ඇතින සාන්දෘෂ්ටික ඵලය තමයි අදුක්කම සුඛයට විවෘත වීම. මේ අදුක්කම සුඛය කියන්නේ නිවන නෙවෙයි. අදුක්කම සුඛේ නිවන් මාර්ගය මධ්‍යම ප්‍රතිපදා මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයේ මකරතොරණ. එකකින් ඇතුළු වුණාට පස්සේ තමයි තමයි අනන්තවත් කල්යාණ මිත්‍රයෝ. තමන්ට අපි අනන්තව සත්පුරුෂය. තමන්ට අපි අනන්තව සද්ධර්මය. එතකොට තේරෙන පටන් අරගෙන දැන් අපි ළඟට වැටෙනවා වගේ. තෙරන්දි තෙරන්දි තල්ලුවේ තල්ලුවේ යන්න පටන් ගන්නවා. ඉතින් මේ වාගෙම රූප පිළිබඳව මෝහය දුරු වීම, වේදනා පිළිබඳව මෝහය දුරු වීම පිටුට හරීම විචිත්‍රයි. මේ සංඥායි කියන කාර නම්පට පඳින හැටි තමයි මිනිස්සු අපි අඳුනා ගැනීමේදී තබන සලකුණු ඒ වගේම ගෙවම් කරලා අපිට යන්න පුළුවන්. ඒ සංඥා හරහත් යම් ප්‍රමාණයක මොහේ දුරු කිරීම. ඊගාර්ථන සංස්කාර කියලා මේ ලැබෙන දේ ලැබෙන විදිහට බාර ගන්න නැතුව අපි ඒවා හැඩ වැඩ කරනවානේ. සංස්කරණය කරනවානේ. සකස් කිරීම කරනවා. ඒ හැම දෙයක්ම කරන්නේ මොහේ හරහා. ඒ සකස් කිරීම කරන හැම එකටම වග වෙන්න ඕනේ. මර චේතනා කියලා කියනවා. චේතනාම්බික වේ කම්මං වදාන. විත පැමිණෙන දේ සකස් කිරීම කරනවා එක දැනගෙන සකස් නොකරන මට්ටමකට හික්මිච්ච මට්ටමකට ශික්ෂා මට්ටමකට ගත කරන්න යනවනම් Tamanda තීරමේ ස්වභාව ධර්මයේ විතර සර්ව සාධාරණ අපිට සැප දෙන වෙන මොනම ධර්මයක්වත් නෑ අපි ඒක විරුද්ධ වෙලා ගියා නම් ඒකට හරස් කැපුවා නම් විඳවන්න වෙනවාමයි ස්වභාව ධර්මයේ එන දෙයට විරුද්ධව යන්න අපි කියන සංස්කරණය කරනවා කියලා. මේක ඉස්සල්ලාම ඇවිල්ලා තියෙන්නේ අපේ භාෂාවට අංග සංස්කරණය. අංග සංස්කරණය කියලා කියන්නේ වේදිකාවක් නළු නිලියෝ හැඩ ගන්නවා විශ් කරනවා එකට. මේ අංග සංස්කරණය කරන දන්නේ මේ ගමේ ඉන්න සිරිබිල් සජ කෙනෙක් කරනවා. කොටුනක් පනනවා කාඩ්බෝඩ් කැලක පිටත ටිකක් ගහලා ඌ රජ කරනවා. ඊට පස්සේ නාටකේ ඌ රජුරෝ. ඊට පස්සේ රවි ඉන්න කෙනෙක් කරන දොරටු පාලය කරන ඉතින් නාටකම නටනවා. මේකට කියනවා අංග සංස්කෘතිය කියලා. අද හැම එකම ඇඳලානේ ඉන්නේ. හැම එකම ස්ටේජ් එකේ ඉන්නවා කියන්නේ නගරෙට යනවා දැන් මම යනවා හෙට එයාපෝට් එකට. එයාපෝට් එකට ගියාම මම බලාගෙන ඉන්නවා මේගොල්ලෝ මොකාටද ඇඳලා ඉන්නේ කියලා. හැම එක්කනාම රූපලාවන්‍ය කරන ඇවිල්ලා අංගපදක දක්ව දක්ව යහට යනකොට පේන්නේ නිකන් විකට ඇඳුම් තරගයකට ඇවිල්ලා ප්‍රධාන තාත්තික රඟපෑමක් කරනවා වගේ. එක් එක්කත් ප්‍රകൃති ඉන්නත් බලන්න. පුදුමාකාර රූපලාවන්‍යයක් නේ තියෙන්නේ. මට හිතන වෙලාවක ඇත්තට ගෑනුන්ට නම් ඒක ප්‍රශ්නෙකුත් නැහැ කියලා. මේ පිරිමින්ට මොකද වෙලා තියෙන්නේ? තායෝ. ඒකලෙල මැගසින් එකක් අරන් බලන්න. උඹට අර කෑල්ල මදි නම් මේක තියාගනි. ලොක් කරලා දෙන්න. මේක පොඩි කරලා දෙන්න. ඕන එකක් කියපන් අපි ප්ලාස්ටික් සර්ජරිලින් හදලා දෙනවා. ජාන්තිවට අර කැන්සර් කියයි මේ කැන්සර් කියයි අර කිමිකල් එක කියයි මේ ප්‍රകൃතිය බුදුහාමුදුරෝ බලනට 80ක් ව්‍යංජන 23ක් මහා පුරුෂ ලක්ෂණ සහිත මහා පුරුෂයෙක් උනේ ඔය මේ බියුටි පාර්ලර් එකට ගිහලා නෑ මුසුලන්සේ වැස්සට වුණා කියලා මොකුත් වෙන්නේ නෑ ඔය ඇඳගත්ත කෙනෙක් පොඩ්ඩක් වැස්සට අහුවෙන්න අරින්න බලන්න මොකද වෙන්නේ කියලා කොච්චර අජුවද කියලා බලුවමනයක් වාගේ මේ අංග සංස්කරණය මෙච්චර නටන ගමන් අපි කොහෙන් ගැලවෙන්නද මුලාවේ. ඒක නිසා යෝගාවචරයට කියනවා සාමාන්‍ය දින දෙකක් ආවා. දින වැතරක බුදිය ගැනීම දින කාලකට යන හිටපන්. ඔබට පුළුවන්. අපේ හිත කොච්චර පෙරලි කරනවද බලන්න. අයියෝ ඔය කොච්චර කෙටුවක් අතර යට කන්න නැතුව නම් බෑපා. ගිය ගමන් දැන් ওই දවස් තුනම අල්ලන්න කනවා. ඇයි මේකේ කල්පනාම දැන් අයිය රැත් නැහැ, පෙරේද රැත් නැහැ, ඒට දෙන්නේ. මේ අවශ්‍ය කරන කුණු හරප ටික ලම්බුන්නේ නැහැ, පත්තරේ බලන්න හම්බුන්නේ නැහැ, රේඩියෝ අහන්න හම්බුන්නේ නැහැ, ටෙලිවිෂන්. දැන් ගිය ගමන් ඔය එරියස් එක්ක ඕවා බලලා තමයි හුස්ම ගන්නේ. අපි ඉන්න ලෝකේ බලන්න මේ මේක මේ මේකටත් වැඩිය අපායක් මේකටත් වැඩිය අපිව නටවන නැටවිල්ලක් මේකටත් වැඩිය අපි අනුන්ගේ න්‍යාය පත්‍රවලට වැඩ කරන ලෝකයක් අපේ අත්තමලත් මුත්‍රම තිබුණේ නැහැ මෙහෙම එකක් මං කියන්නේ හොඳට මං දැක්කයි කියලා ඒ නිසා හොඳලා මේ ලෝකේ විනාශ කරේ නැහැ පරිසරය විනාශ කරේ නැහැ අපි කරන හැම වැඩකින් පරිසරය විනාශ කරනවා මේක දැකීම විතරයි කරන්නේ අපිට ගණනාවක් කරන්න බෑ මමත් මේ නටන්නම් වාලේ නටනවා දැකලා එහෙම නැත්නම් මමත් අපේ දරුවන්ට අර කටියට මේ මේ වලට අපන් කියලා අපි ඩෝල් ගහන්න හදනවාද? එහෙම නැත්නම් ප්‍රകൃතිය පෙන්න හදනවා. ඒ නිසා මේ සංස්කාර විසංඛාරගත කරුවට පස්සේ තීරණ පටන් ගන්නවා. ඇත්තටම අපිට ලැබිලා තියෙන මේ වස්තු අපිට ලැබිලා තියෙන බුද්ධෝත්පාද කාලයේ මනුසාත්ම භාවයේ, කල්යාණ මිත්‍ර සම්පත්තිය, ක්ෂණ සම්පත්තිය සියල්ල වැළවිලා තියෙද්දිත් අපි බුදුම දුකකින්නේ ගත කරන්නේ. තවමදි. තව පොඩ්ඩක් මේකට ලුණු ටිකක් දාගන්න නැත්නම් උමලකටියක් දාන්න නැත්නම් මේක රස කරගන්න නැත්නම් ඒක නිසා කවදාකවත් ඉවර වෙන තරම් නිසා සංස්කාර පිළිබඳව යම් තැනකදී අපි ලද දෙයින් සතුටෙන් තැනට ගියා නම් මේ ලෝකේ මිහිබට සුරපුරා. නිකමට හිතන්න අපි මේ අවුරුදු අපි මේ පිට පිට එක එක අම්මලාගේ දරුවෝ අපි දවස් තුනක් මෙතන ඉඳලා මේ දෙන දෙයක් කාලා හිටපුවම මොන තරම් ජොලියක්ද කියලා. මොන තරම් සාන්තියක්ද කියලා. මේක පුළුවන් ද කියලා බලන්න ආණ්ඩුවකට අරන් දෙන්න අපිට. මේක පුළුවන් ද කියලා බලන්න කය ගුණයකට අරන් දෙන්න. මොකද අපි මෙතන එකඟ වුණා. අපි මේ දවස් තුනේ විප්ලව කරන්න යන්නේ දෙන දෙයක් කාලා ඉනවා කියලා. සැප නිසා නෙවෙයි හම්බුනේ මේ සැප ප්‍රතික්ෂේප කිරීම කරා එහෙම නැත්නම් ශික්ෂණයක් කරා. ඕන කෙනෙකුට බය නැතුව කීතගෙන ඇවිල්ලා හිටපම් මේ මේට බලපම් පුළුවන් තරම් කොච්චර මේක හරි මතක හිටිනවද කියලා මරණ වෙලාවට සතුටක් ඇති වෙනවනේ. ඉතින් බුදුන් වහන්සේ මේ දෙයක් කරලා නේ වෙන්නන්නේ මේක සාන්දෘෂ්ටිකයි කියලා මේ දිවි ලෝකේවත් පෙන්වවත් මරණයට පස්සේවත් නෙවෙයිනේ. ඉතින් අපිට තියෙන්නේ මේ ඇති කරගත්ත ලද දෙයින් සතුට වෙන ගතිය. ගෙදර ගිහිල්ලත් පවුලේ ප්‍රශ්න විසඳන කොටත් තමන්ගේ පුද්ගලික වැඩ කරන කොටත් මේක ටික ටික එකතු කරන්න. හැබැයි එකක් පරිසම් වෙන්නේ ඒක මම අවධාරණයම කියනවා. මේ Tamanට මේ තේරිච්ච දේවල් Tamanගේ දරුවන්ට පටවන්න, ගෙදර ඉන්න මිනිහට කියලා දෙන්න, ගෑනිට කියලා දෙන්න ගියොත් නම් කක්කා. කවදාවත් බෑ. ඒක තමයි අම්මනකම කියන්නේ. ඒක තමයි අසපුරුෂකම කියලා කියන්නේ. මේ දවස් තුනක් ඇතුළත අපිට කරගන්න බැරිද? අපි හිතන මේ දරුවෝ සේරම මේ විසංකාරගත කරන්න ඕනේ. දරුවන්ට රූපයන්ගේ නිරෝධය පෙන්වන්න ඕනේ. පිස්සුනේ පිස්සුනේ තමන්ගේ මට්ටමින් අනුමත කරන්න එපා. හැබැයි තමන් කරන දේ ඒගොල්ලෝ නැටුවයි කියලා ඒගොල්ලෝ පිස්සු කියලා තමන් පිස්සු කියලා ඉන්න ඕනේ තමන් මධ්‍යම ප්‍රතිපදාවට ලද තියෙන සතුලක් කරන්න පටන් අරගන්න කිසි කෙනෙකුගේ බාධාවක් නැහැ. බාධාව තියෙන්නේ අඟ උස්සන්න කියොත්, අඳුර පාන්න කියොත්, කියා පාන්න කියොත්. ඒක නිසා මේ මෝහය ඒකාන්තයෙන්ම වර්තමානයේ සතිය ගත කරන හැම චිත්තක්ෂණයකම දුර වෙනවා. දුර වෙනකොට ඒ අනිවාර්යම ලකුණක් වෙන්නවා. අපි මේ ලකුණට වෛර කරන නිසා තමයි මෙච්චර කමටහන් සුද්ධ කරන්න ඕනේ. එන දේ බාර ගන්න. ඒක තමයි අපේ තපස කියන්නේ. ඒකටයි අපි මේ ආතාප වීර්ය කියන්නේ. ඒකට අපිට හැකියාව තියෙනවා. මෙන්න මේ බාර අරගෙන ඉස්සරහට යනකොට අපිට කවදාකවත් නොවිඳපු තරම් දුකක් විඳගෙන මුවින් නොබෙන ඉන්න පුළුවන්. දුක හොයන යන්න එපා. විත පැමිණෙන දුක ඒකට සිංහලයා කියන්නේ පැමිණි දුක් පැනිරහයි. ඒක ලැජ්ජ වෙන්න දෙයක් නැත්තේ නෑ. මේක දිනු කරගෙන ගියොත් අපිට තේරෙන පටන් අරගනි මෙතෙක් සංසාරේ අපිට මේක මේ ගැටි ලිහලා තිබුණේ නෑ. දැන් පොඩ්ඩකට ලිහෙන්න පටන් ගත්තා. මේක දිගට දිගට පවත්නවා නම් ਸਰවඥ සඳහන් කළා තියෙනවා මේක අන්තිමටම ඒකේන නැවත ඇති නොවන ආකාරයට මේ අවිද්‍යාව අකාමක යන්න පටන් අරගෙන එදාට තේරෙනවා ඒ අර චිත්තක්ෂණ වශයෙන් ඇතිවෙච්ච මේ සාන්දෘෂ්ටික ඵලය Tamanට බුද්ධියට සින්න වුණා වගේ සාක්ෂාත් කෙරුවා වගේ ඒක මේ රාගයේ දුර්විමේ ක්‍රියාවලියත් මෝහයේ දුර්විමත් ද්වේෂයේ දුර්විමත් එකවර සිද්ධ වෙන ටික ටික ටික ටික හැබැයි අපි එකනගේ චරිත වෙනස් නිසා සමහර රාගයේ දුර්විම හරහා තමයි මේක තේරුම් ගන්න අපි යාර කියනවා රාග චරිත කියලා සමහර ද්වේෂයේ දුර්විම හරහා මේ කතාව ඉගෙන ගන්නවා සමහර මෝහයේ දුර්විම හරහා කොහෙන් ගියත් අපි පටන් ගත්ත තැනේ වෙනස ඒකට තමයි එන්නේ ඒ නිසා මේ වැඩ කරනකොට මේ වැඩේට ඉදිරියට ගත කරනකොට අර මැණික් ගලක් මැණික් කපණේ කර දාලා ඒකේ මොනක් කපනකොට තද්ද ඝර්ෂණයක් ඇති වෙනවනේ. මොකද ඒක අල්ලන්නේ තවත් මේ දීමන්තිකර තියලානේ අල්ලන්නේ. කරකවනකොට මැනික තියලා ඒ මොනත කැපෙනා වගේ Tamanට හරි අපහසුකම් වගේ තේරෙන පටන් ගන්නවා. එහෙම නැත්නම් සර්වඥන්සේ සඳහන් කරනවා පරණ පළඳලා කච්චල් බැඳිච්ච රත්තරන් මුද්දක් කරාඹුවක් වතුරේ දානකොට ගින්නේ දානවා වතුරේ දානවා මදිනවා ගින්නේ දානවා වතුරේ දානවා මදිනවා එතකොට ඒකේ කුණු කැපෙනකොට හරි වෙහෙසක් තියෙනවානේ ආනි වගේ වෙහෙසක් දැනෙනවා ඒක වළක්වන්න බෑ නමුත් මේ වෙහෙස වෙන්න වෙන්න කෙලස් කැපීම තේරෙනවා කුණු කැපීම තේරෙනවා රත්තරන් රත්තරන් පාට එනවා ආනි ඒකත් සාන්දෘෂ්ටික ඵලයක් ඒක හරියට කියන්නේ යම් කිසි කෙනෙකුට ඇඟේ අමාරු තියෙනකොට ඇඳ කූති කරලා මසාජ් කරනවානේ. මසාජ් කරනකොට රිදෙනවානේ. නමුත් දන්නවනේ මසාජ් කිරීමෙන් මේට වෙලාව රිදුනට දීර්ඝ කාලයක සුවයක් තියෙනවා කියලා. ඒ වගේ මසාජ් එකක් ඉවසගෙන ඉන්නවා වගේ අපිට යම් යම් රුචර්ච් කටික පාවා දෙන්න වෙනවා. යම් යම් විදිහට කාලතරණ හැඩ කරන්න වැඩ ගහින්න වෙනවා. යම් යම් විදිහට නිතිපතා මේක කරන්න වෙනවා. ඒක මුලදී පටන් ගන්නකොට ටිකක් වෙහෙස කරගතියක් තියෙනවා. මොකද Tamanටම තේරෙනවා නම් මේකෙන් කෙලස් කැපෙනවයි කියලා. Tamanටම තේරෙනවා නම් මේ යන්නේ බුදුහාමුදුර ඇඳපු ප්‍රතිපදාව දිගේ කියලා. ඒක සඳහා ගත කරන කාලය විතරයි අපිට මරණ චිත්තක්ෂණයේදී කල්යාණ මිත්‍රෙක් විතර උදව් කරන්නේ. එහෙන් නැතුව ගත කරන හැම එකක්ම තව තවත් මරණ බය වැඩි කරනවා, රෝග බය වැඩි කරනවා, ව්‍යාධි බය වැඩි කරනවා. ඒ නිසා අපිට අපේ කෙරේ අනුකම්පාවක් තියෙනවා නම් හිතසුව සැලකීමක් තියෙනවා නම් මේ සාන්දෘෂ්ටික ඵලය අත්පන අපිට දැකිය හැකි ඵලය මේ ලැබෙන අත්දැකීමෙන් අරන එක තවදුරටත් දියුණු කරලා ඒක අනවශ්‍ය අනවශ්‍ය ශේෂයක් ශේෂ නැතුව නැවත නැති නොවන ආකාරයට මේක දුරු කරගැනීමේ අදිෂ්ඨානයක් ඇතුව කටයුතු කරනවා නම් මේ අවුරුදු 2500 600 පහුවෙච්ච සාසනයට අපිට කරන්න තියෙන ලොකුම ශාසන ගෞරවය ඉච්චරයි. ඒ වගේම ශාසනයෙන් අපිට ගන්න තියෙන ලොකුම ශාස්ත්‍ර ගෞරවයත් ඉච්චරයි. ඉතින් මේ ධර්ම දේශනාව ධර්ම දේශනා මාලාව සියලු දිනාටම ඒ විදිහට ශාසනික උපරිම සේවය අරගෙන ශාසන උපරිම සේවයක් කරන්න ශක්තිය ධෛර්ය බලය පිණිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා